නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පුනක පරං මේ ගිය බිකු යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සංවත්තති නිබ්බානාය සංවත්තති සේයති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා තීති ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අනිකුත් මේ නිවාසික උපාසක මාතු සම්බන්ධ කරගෙන අපි සතිපතා බ්‍රහස්පතින්ද දවසේ මේ වගේ ධර්ම දේශනාවට එකතු වීමේ චාරිත්‍රයක් පවතිනවා අපිට ගියවතාවේ ඉන්නේ නෑ මොකද ගියවතාවේ අපි හොය දාසයට දුන්න නිසා නැත්නම් හැම බ්‍රහස්පතින්දම අපි ධර්ම දේශනා කරුතු වෙනවා. ඉතින් මේ එකම පිරිසක් එකතු වෙන නිසා අපි බොහෝ විට කරන්නේ එක සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රය බෙතිලා තියෙන ඒ පුරුක් අනුව ධර්ම දේශනා මාලාවකට පෙළඹෙන එක. ඉතින් යනුව බන්නොට අද මේ පවතින ධර්ම කොටාසේ සංග්‍රහ වෙලා තියෙන්නේ උදානක පාළියේ මේඝිය සූත්‍රයේ ඒක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති පොතක්. ඒකේ සඳහන් වෙන මේඝිය සූත්‍රයයි අපි මේ දේශනා මාලාව සඳහා ඉස්සරහින් තියාගත්තේ. ඒක ඇත්තටම කියනනම් අද අපි දේශනා 10ක් ගෙවම් කරලා 11 වෙනි දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ සඳහන් වෙලා තියෙන්නේ මේ ගිය ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේට නිත්‍ය උපස්ථායකෙක් නැති පූර්ව බුද්ධ ශාසනයේදී උපස්ථායකෙක් වශයෙන් කටයුතු කරන අවස්ථාවක වෙච්ච සංසිද්ධියක්. ඒ චාලික පබ්බතේ සරුවචන්ට වැඩ ඉන්න කාලේ මේ ගිය ස්වාමීන් වහන්සේ සරුවචනාන්තයට තනිවම උපස්ථාන කටයුතු කරගෙන ඉන්න ගමන් ඒ කිමිකාල නදී තීරයේ තියෙන ලස්සන අඹ වනයේක ආශ්‍රය තියෙන ගමකට පින්ඳපාත යනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පේනවා මේ පින්ඳපාතයේ ගොදුරු ගම හොඳයි. ගොදුරු ගම කසෙන් පින්ඳපාතය හොඳයි. ඒ අඹ වනයත් බොහෝම රමණීයයි ගංගායිනේ. ඉතින් මට මේකට වෙලා පූර්ණ කාර්යෝ භාවනා කරන්න නැත්තම් විවේකීව භාවනා කරන්න නැත්තම් හොඳයි කියනකොට මේ සර්වඥාන් වහන්සේට කරන්න තියෙන උපස්ථානය තමයි නොකිය කියවෙන්නේ pali බෝධයක් විදියට. මේ වැඩේ නිසා මට මගේ නිසින්ද කාලසටහනක් යාන භාවනා කරන්න බැරි වෙනවා නේද කියලා. ඉතින් මේ සාකච්ඡා කරන්න තියෙන සරුවචනාංශ නිසා නොපැක්කිටව සරුවචනාංශ මතක් කරනවා. අවසරයි ඒ කිමිකාල අනාජ්‍ය සුන්දරයි වනාඹේ අඹවණේ සුන්දරයි. ඒ ගම සුන්දරයි. ඒ නිසා මට මේ ගමෙන් පින්න පාර ටිකක් කරන්න ඉල්ල මේ අඹවණේ දිගටම භාවනා කරන්න තියෙනවා නම් මම හිතනවා මට මේ බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය ලබා ගන්න පුළුවන් මේක. සුර සර්වචනාංශ කියනවා හොඳයි මේ ගිය පොඩ්ඩක් ඉවසන්න තව කවුරු හරි උපස්ථානෙට මට ආවට පස්සේ මේ ගියාට ප්‍රශ්නයක් නැහැ. හොඳයි ඒ වෙලාවේ කර්මනදා දෙවෙනි සැරේලත් ඇවිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ අදහස ඉෂ්ට කරගන්න අවසරයි. ඒකට සර්වචනාංශ සඳහන් කරනවා මම අර කලින් කිව්වා වගේ කවුරු හරි උපස්ථානෙට ඉන්නකම් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ගියාමතුරයිලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වැඩ කටයුතු සම්පූර්ණයි. මගේ කටයුතු ටික සම්පූර්ණ නැහැ. ඉතින් මේ සම්පූර්ණ ඔබ වහන්සේට උපස්ථාන කරන්න ඉඳලා නතර වෙලා මම සම්පූර්ණව මේ කටයුතු වෙනවා නම් ඒක හොඳ නෑ නේද කියලා වගේ සරුවචනාංගයෙන් පත් උත්තරයක් බඳිනවා. ප්‍රති උත්තරයක් දෙනවා. ඊට පස්සේ තුන්වෙනි සැරේට තහනකොට සරුවචනාංශ මතක් කරනවා මේ ගියේ ඉතින් උඹ අසම්පූර්ණ වෙච්ච ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියලා කියනවා නම් මම මොනවද කියන්නේ? මනාපයක් කරගන්න කාලය දැනගන්න කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ පාත්‍ර සූරු සමෝස සමය නවලා කියලා සරුවචනාංශයට පූජා කරලා තමන්ගේ සූරු පාත්‍රයටම ගිහිල්ලා ඉතින් අර පින්න පාත් කළා අර වගේ ආරම්භ වණේට ගිහිල්ලා භාවනා කරනවා. නමුත් අභාග්‍ය සම්පන්න නැත්නම් නොහිතපු විදියේ සිත්‍යක් සිද්ධ වෙනවා. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කවදාහක්වත් නැති කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ තුනේ සම්පූර්ණයෙන් ආකීර්ණ වෙලා කිසිම බලාපොරොත්තුවක්, කාය විවේකයක්, චිත්ත විවේකයක් ඉෂ්ට නොවන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ ශාන්ත මේක දන්නා තහංගට දාලා උත්සාහ කරනවා ගොඩේ ඉන්න පුළුවන් එකට බෑ. එන්නේ එන්නේ එන්නේ මේකේ අභියෝගය වැඩි වෙනකොට පස්සේ සරුවචනාංශ කියලා මතක් කරනවා ආතරයි ස්වාමීන් වහන්සේ මම මෙහෙම ලොකෝ බලාපොරොත්තුකින් තමයි මේ අත කඩා දාගෙන ගියේ. නමුත් ස්වාමීන් වහන්සේ පුදුම විදිහට මේ නැති කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතර්ක මතුවෙන්න පටන් අරගත්තා. ඒ නිසා මගේ අසම්පූර්ණ වූ නොමුහුකුරා ගියා වූ චේතෝ විමුක්තිය තව දුරටත් ලාබාල මට්ටමට නොමේරු මට්ටමටපත් වුණා. ඒක නිසා හිත නිවනෙන් බාහිරට පෙරළුණා. මේ විදිහට විලෝපනයක් සිද්ධ වුණා කියලා. එතෙන්දි ධර්මචර්යනාංශයේ අර උඹට මං කිව්වා නේද අත කඩාන ගියේ මොකටද කියලා ඒ මොකක්වත් කතා කරන්නේ නැහැ උන්වහන්සේ දකිනවා මේ ස්වාමීන් වහන්සේ මේකේ ස්වාමීන් වහන්සේ මේක කොච්චර දෝ කාලෙක ඉස්සෙල්ලා මේ අඹගණේ ආශ්‍රය කරගෙනම උයන් කෙලියේ යෙදිලා ඉඳලා තියෙනවා විශාල කාමභෝගී සැප සම්පත් විඳිමින් ඉතින් ඒ සම්බන්ධතාවය නිසායි මේ ආකර්ෂණය ඇති වුනේ නමුත් ඒක මේ විවේකයට නැමිච්ච ආකර්ෂණයක් නෙවෙයි ඒක කාමච්ඡන්දේ ආදී නීවරණයන්ට නැමිච්ච ආකර්ෂණයක්. ඉතින් මේ සංස දැක්කේ ආකර්ෂණය විතරයි. නමුත් වැඩේට බැස්සට පස්සේ දැන් Taman යන්නේ විවේක බුද්ධිය හොයාගන්න ඒ වෙනදා හොයන මේ හිත ගන්නා මන වදන තැන් ගැලපෙන්නේ නැහැ. ඒ බබ නොකිය සරුවචනන්ත මතක් කරනවා මේ ගිය අපරිපක්ඛාය චේතෝ විමුක්තිය පරිපක්ඛාය නොමුහු කුරා ගියා වූ මේ චේතෝ මුක්තිය මුහු කරවා ගැනීම සඳහා මගේ සර්වඥතා ඥාණයට කාරණා පහක් වැටහෙනවා. අන්නේ කාරණා පහ වගකීමක් වශයෙන් එහෙම නැත්නම් අනුග්‍රහ වශයෙන් මේ යෝගාවචරයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ නැත්නම් සම්පූර්ණ බවට වග බලා ගන්න ඕනේ. එතකොට නම් Taman ඉන්නේ මේ කසාගෙන යන රැළකට අහු වුණා වගේ නිවන දිහාව තමයි. එහෙම නොවුනොත් ඒ කෙනාට ඔය කියන ඒකාන්ත නිබ්බිදාවක් ඒකාන්ත විරාගයක් ඒකාන්ත නිරෝධයක් අභිසමයක් උපසමයක් ලැබෙන්නේ නැහැ කියලා මේ ගිහාමුදුරණත් වගේම මේ ඊට පස්සේ අවුරුදු 2590 ගානට පස්සේ මේ බණහන අපටත් ආදර්ශයක් පිළිබඳව වශයෙන් එහෙම නැත්නම් උපදේශ පන්තියක් වශයෙන් සර්වචනාංශයේ මේ කාරණා පහක් සඳහන් කරනවා ඉසිසලාම සඳහන් කරන්නේ මේ කල්යාණ මේතස් කල්යාණ මිත්තස්ස මේ කල්යාණ මිත්‍ර භාවය තමයි මේ ගිය ඉස්ලාම අවශ්‍ය කරන්නේ කියලා. ඒ කල්යාණ මිත්‍රතාවයේ තියෙනවනම් ඒක ඇතුලේ අනිකුත් සියලුම දේවල් උපයාසපයාගෙන ගත හැකි මට්ටමේ පරිසරයක් තියෙනවා. අනිකුත් සියලුම දේ තිබුණත් කල්යාණ මිත්‍රත්වේ නැති වුණොත් ඒක මේ නිවනටම නැමෙයි කියලා කාතික වෙන්න අමාරුයි. කල්යාණ මිත්‍රත්වයේ හර ගියාට පස්සේ දෙවෙනි කාරණා වශයෙන් ਸਰවඥාන්සේ පෙන්වන්නේ සීල සම්පන්න වෙන්න ඒ ඔය අද කියන මේ කටළු කතාවල් දිහා බලනකොට එව්වා ඉතර නැතුණත් කමක් නැහැ හරියට භාවනා උපක්‍රමයේ තියෙනවා නම් අනිත් ටික මම හරියට භාවනා කරනවා හරියයි කියලා මේ සීලය පිළිබඳව පුංචි කළ සලකන ගතියත් සාරුවච්චන් වහන්සේ එච්චර අගය කරලා නැහැ. ඇත්තටම මේකේ ආමඳුරන්ගේ සීලයේ අඩුපාඩුවක් පිළිබඳව මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ නමුත් බරපතල අඩුපාඩුවක් තමයි මේ වතපිළිවෙත නොකරන එක. සාරුවච්චන් වහන්සේ විශේෂ යති වතම තමයි වත් 14කට බෙදලා බුදුහාමතුත් පෙන්ලා දීලා තියෙන්නේ මේ සෑම ස්ථානයක්ම සාරුවච්චන් වහන්සේගේ ස්ථානයි. උන්වහන්සේ විසින් මේව නඩත්තු කරන්න ඕනේ. මොකද උන්වහන්සේගේ වැඩ ඉතින් එව්වා එව්වයින් යැපෙන ඇත්තෝ එව්වා නඩත්තු නොකරනවා නම් ඒක සරුවච්චන් ආංශයට බහාරයක් වඩටපත් වෙනවා උන්වහන්සේගේ නොකල අසම්පූර්ණ කරපු වතක් වගේ තමයි තියෙන්නේ. නිසා සරුවච්චන් සඳහන් කර දෙනවා අන්තිම අසනීප වෙලා ලෙඩ ඉන්න ලෙඩ වෙච්ච කෙනාටත් යමෙක් උපස්ථාන කරනවා නම් ඒක මට සපයන වතක්. ඉතින් අද භාවනා ලෝකයේ වාක් කාර්ය බහුල ජීවිත ගත කරන ඇත්තෝ ඒ වගේම විශාල මානසික පීඩන විවිධාකාර ප්‍රශ්නවල ඉන්න ඇත්තෝ මේ ඒකේ විවේකයක් වෙනස උපසමයක් වෙනස මේ භාවනා කටයුතු කරනකොට මේ වත පිළිවත පිළිබඳව හරීම හෙට්ටුවක් හරීම අමාරු ඒත්තු ගන්නවා ගැනීම ශක්තියක් තියෙනවා. ඒ වත් පිළිවෙත් දකින්නෙම කරදරයක් විදියට. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ කල්යාණ මිත්‍රත්වයේම නැත්නම් සරුවච්චන් වහන්සේ අපේ පළවෙනිම කල්යාණ මිත්‍රයන් වහන්සේ උන්වහන්සේ සියලු ලෝක සත්‍යා විශේෂම වතපිළිවෙත කරනවා. ලෝකත්වචර්යාව, අත්ත්ත්චර්යාව, ඥානත්ත්චර්යාව කියලා තමන්ගේ ශරීරයේ පිරිසිදුව තියාගෙන ඒ කටයුතු නඩත්තු කරගන්න. ඊගාවට ලෝකත්ත්චර්යාව කියලා කිසිම කෙනෙක් පුංචි කළ සලකන්නේ Taman ඉදිරියට ආපු කෙනාට කෙරෙන්න මගේ මොනවද තියෙන්නේ කියන එක තමයි උන්වහන්සේගේ තියෙන එකම බලාපොරොත්තු. වෙන කිසිම වෙන කාලසටහනක් නැහැ. වෙන කිසිම න්‍යාය පත්‍රයක්වත් නැහැ. ඉදිරියට පැමිණිච්ච එකනා මොන කෙනෙක් වුණත් උදව් කරනවා. යම් කිසි කෙනෙකුට මේ මේ ගියාම්තුන්ට වගේ මේ වගේ බණක් අහලා පොරොදිනක් වෙයි කියලා හිතනවනම් Tamanට පිටුපාලා ගිය කෙනෙකුට වුණත් සරුවත් යනහත් අයිතිවාසිකමක් හෝ හැකියාවක් නැහැ පිටුපාන්න. ඇත්තෙම නැහැ. ඒක නෙවෙයි ਸਰවඥකම කියලා කියන්නේ. ඒක උන්වහන්සේගේ වත. ඒ වත පිළිවෙත තමයි ඔය සීලෙන් කියන වත්තං න පරිපූර්ණතෝ න සීලං පරිපූර්ණති කියලා අපේ ඔය විවස්ථාපතේ සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ වත පිළිවෙත සම්පූර්ණ කරන්නේ නැත්නම් උන්දගේ සීලෙ හිල්. ඒකට කියන්නේ කේමනන් සාන්තින ගානේ වත හිල් වෙලයි කියලා. එතකොට වත පුරවන්න අමාරුයි. ඉතින් ඒක මුළු ආජීවයේම බැඳිච්ච දෙයක්. දෙයින්ට ලහන්දා වෙනකන් අපි කල්පනා කරන්න ඕනේ. මේ අපිට හම්බෙලා තියෙන මේ සිව්පසය මේ අපිට හම්බෙලා තියෙන මේ නෛර්යානික සී සද්ධර්මය මේ සෑම දෙයක්ම අපිට නිකන් හම්බුනේ. ඒ මොකද මේ බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානයක් තියෙනවා මේ විනීය ජනතාව වෙනුවෙන් උන්වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා ඇති කරගත්තා වූ ඒ අදිෂ්ඨාන ශක්තිය Java නිසා මේකේ බණ භාවනා කරන අයට ඉදිරිපතේ ලැබේවා ධර්මයේ ලැබේවා කල්යාණ මිත්‍යාශ්‍රය ලැබේවා කියලා ඉතින් අපිට මේක නිකන් හම්බුණාට ඔය ලංකා නිදාස් අධ්‍යාපනයේ වගේ ඒකට නොසලකා ඉන්න ඕන කියලා එකක් නැහැ. නොසලකා ඉන්න පුළුවන් ඒ අත්තන තමයි අසත්පුරුෂයයි කියලා කියන්නේ. හොයා බලා කටයුතු කරන එකට තමයි සත්පුරුෂයයි කියලා කියන්නේ. මේ සත්පුරුෂකම කවුරුත් ඇවිල්ලා දෙන නම්බු නාමයක්වත් විශේෂ පලන්දන පොතුන්නක්වත් කරේ පලන්දන මාලයක්වත් නෙවෙයි. ඒ හොයලා බලා කටයුතු කරන එකට අර කියන ලද කල්යාණ මිත්‍යාසය තිබීම ලැබෙනවා. ඒ වගේම Taman නිකමෙක් නෙවෙයි. එහෙම නැත්නම් බුබ්බඩේක් නෙවෙයි. මේ කල යුතු කාරණා සිද්ධ වෙනවා කියලා නිතරම වතපිළිවෙත ගැන කල්පනා මේකත් නෙවෙයි අද ධර්ම සාමාත්‍රකාව දවසේ තුන්වෙනි කාරණාව තුන්වෙනි එක තමයි සරුවචන සදා කරන පුනච්චපරම් මේ කිය යායන් කතා අභිසල්ලේකිතා චේතෝ විවරණ සප්පාය ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සෙය්‍යති ඉදං ඊට පස්සේ මේ කිය යම් මේ කතාවක් තියෙනවා නම් අபிසල්ලේඛය පිණිස කෙලස් කපා හැරීම පිණිස චේතෝ විවරණ සප්පාය තමන්ගේ හිත කියන්නේ මොකද්ද මං කියන්නේ කවුද මට තියෙන මොන වගේ කෙලස්ද මම කියන්නේ මොන වගේ චරිතයක්ද පෞරුෂත්වයක්ද රුචි අරුචිකන්ද කියලා තමන්ගේ ඒ ඇතුළත තියෙන විස්තරයේ එලි කරන සුළු ඒ කතා මොනවද ඒ කතා අපිච්ච කතාව. බොහෝම අල්පේච්ඡ භාවයේ පිණිස උනන්දු කරන අල්පේච්ඡෝ ගත කරන අල්පේච්ඡෝ භාවයේ උනන්දු කරන කතා. ඒ වගේම සන්තුට්ටි කතා, ලද දෙයින් සතුටු වෙලා සතුටු වීම පිළිබඳ කරන කතා. ඒ වගේම පවිවේක කතා තමයි පුළුවන් තරම් විවේකව ඉඳගෙන අනුන්ටත් ඒ විවේකයේ අගය කරලා දෙන පවිවේක කතා. අසංසග්ග කතා, අනුන් එක්ක සංසර්ගයේ නොයදී, ආලිංගනයේ නොයදී, ඇලි ගලි වාසයේ නොගොස් එවැනි අසංසර්ගව වාසය කිරීම පිළිබඳ අගේ ආඩම්බරය කරන කතා. Taman නිතරම විරි ආරම්භව ඉඳගෙන විරි ආරම්භතාවය පිළිබඳව කරන කතා. ඒ වගේම සීලවන්තව ඉඳගෙන සීලවන්ත වීමේ අගේ කරන කතා. ඒ වගේම සමාධිවන්තව නැත්නම් සමාධියට නැඹුරුව ගත කරලා ඒක අගේ ආඩම්බරය කරන කතා. ප්‍රඥාවන්ත කතා. විමුක්තිය පිළිබඳ කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේවට කියනවා දස කතා වස්තු කියලා. මේන් එපිටට ගියුවට කියනවා තිරච්ඡාන කතයි. තිරිසං කතයි කිය. තිරිසං කතා 32ක් තියෙනවා. මේ 10 තමයි කරනවා නම් කරන්න කියලා කියන්නේ ධාමීවා කතා කිය. නැත්තම් අරියෝවා තුන්නී භාව අනික් වෙලාවට කරබගෙන ඉන්නේ කියලා කියනවා. මොකද අද ලෝකේ කන පිළිලා තියෙන්නේ අර තිරස්ථාන කතාවදී. ඒ වගේම කරන්නේම අර නැති අபிසල්ලේකිතාවේ නෙමෙයි කෙලස් කපා හැරීම නෙමෙයි කෙලස් අවුස්සන එකමයි. මොකද මිනිස්සුන්ට ඕන කරලා තියෙන මොනවා හරි අවිසිල්ලා. චේතෝ විවරණ සප්පායක් නෙවෙයි මේ කතාව වලින් සිද්ධ වෙන්නේ Tamange මම කියන්නේ කවුද මොනවද මන් තුළ තියෙන කෙලෙස් මොකද්ද මගේ පෞරුෂත්වය මොකද්ද මගේ රුචිකම් නෙවෙයි අනුන්ගේ කුණු කන්දා. අනුන්ගේ කුණු කන්දල් හොයන්න හොයන්න Tamange දේ කුණු මුල්ලෙන් කුණු මුල්ලට පස්සෙන් පස්සට පස්සෙන් පස්සට තල්ලු වෙනවා. කවදාකවත් ලිහින්නේ නැහැ. ඒ නිසා මෙවැනි කතා කතා කරන්නයි කියලා කියනවා ඒව රූපාය කතා නිඛාමලාභී අකසිරලාභී අකිච්චලාභී මෙවැනි කතා නීවි දෙවේලේ ඇහෙන ප්‍රයෝගයකින් තොරව ඉබේම ලබා ගන්න පුළුවන් වෙහසකින් තොරව ලබා ගන්න පුළුවන් තැන්වල වාසය කරන්නයි කියලා තියෙනවා. නැත්තම් එවැනි බවට වග බලා ගන්නයි කියලා තියෙනවා. එතකොට ඒ කෙනාට අපරිපක්ඛායමේ කිය චේතෝ විමුක්තිය පරිපක්ඛාය සංවත්ත. අන්න එවැනි කෙනාට නොමුහු කරා ගියා වූ චේතෝ විමුක්තිය මුහු කරවා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි අර මුල් කියාපු ප්‍රධාන කාරණා දෙක විතරක් නෙවෙයි මේ කියන දස කතාවත් වලිමුත් දැන් මේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරි ආරම්භ කතා, අසංසග්ග කතා කියන එක සීල කතා කියන එක ඉවර කරලා තියෙනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාධි කතා කියන මාතෘකාව දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ පටන් ගන්න දක්වා මේ දා පාවිච්චි කරපු වචන අද මේ සමාධි කතාවට ආරම්භය දොර විවෘත කිරීම ලබා ගැනීමට කරන ලද මේ මාතුකා තැබීමක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මාතුකා කවදාකටත් පස්සේ මේ සමාධි කතාව පිළිබඳව අපි අද දවසේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සමාධිය කියන එක පොදු වේ ගත්තොත් භාවනාව සමානයි සමාධිය කියන මට්ටමක් තමයි ආගම් අතර තියෙන්නේ. මේ බෝ ප්‍රවේශමෙන් වචනේ පාවිච්චි කරන්නේ ආගම් අතර තියෙන්නේ. සෑම ආගමිකම ආගමක්ම යම් ආකාරයකින් සාසත දිට්ඨියට එහෙම නැත්නම් මේ ලෝකේ පැවැත්මක් තියෙනවා සදාචාරයක් තියෙනවා ඒක හොඳයි ඒක අගේ ආඩම්බරේ කරන්න ඕනේ හොඳක් ධාර්මිකතාවයක් ආධ්‍යාත්මිකතාවයක් අගේ කරන හැම ආගමකම සමාධිය කතා කරනවා. ඒක එසේ මෙසේ ලේසියෙන් ලබා ගන්න පුළුවන් එකක් විදිහට නෙමෙයි බොහෝම වැදගත් විදිහට සලකන අතර බොහෝ ආගම්වල අවසානයේ වශයෙන් සලහන් කරනවා. මේක තමයි නිෂ්ඨාව. සමාධිය තමයි නිෂ්ඨාව වෙලා මේක මේකෙන් මෙන්න මේ කියන தত্ত্বය තමයි සරුවචනාංශයේ ලෝකේ ප්‍රථම වතාවට තමන් වහන්සේගේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරන්න ඉස්සෙල්ලා ඒ ප්‍රාග් ඉන්දිය තත්ත්වයේ තිබුණ භාවකේ ඉන්දියානු සමාජයේ තිබුණ. දාන කතාව හොඳයි, සීල කතාව බොහොම හොඳයි. අන්තිම කෙලවර තමයි සමාධි කතාව. ඒකේ ලකුණු පේන්න තියෙනවා සර්වඥාන්සේ බෝසත්ත්ව කාලේ ගත කරපු ජීවිතයේදී උන්වහන්සේ මේ ඔක්කොම ගෙවම් කරලා අන්තිමට අරූප ධානය දක්වා ලැබීම තමයි එවකට පැමිණිච්ච ධර්මවල කෙල පැමිණීම කියලා පොතේ සඳහන් කරලා. ඒ නිසා එවැනි ඒ කාලේ හිටපු ලොකු ගුරුවරු බොහෝම අගය කරලා තියෙනවා මේ සිද්ධාර්ථ බෝධිසත්ව තුමාගේ තාපසතුමාගේ වැඩ මොකද බොහෝම ඉක්මනට මේ සමාධිය සාක්ෂාත් කරගෙන තියෙනවා. නමුත් ඒ සරුවචනාන්තයෙන් එහාට කිං කුසල ගවේෂීව කියලා අලුත්ම පරිශ්‍රණයක් දියත් කළා. ආර්ය පරිශ්‍රණයක් දියත් කළා. ඒකෙන් තමයි උන්වහන්සේ මත්ෙහි තියෙන මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා හොයාගෙන ගියේ. නමුත් මේක අදත් එදත් ජනප්‍රිය වෙන හෝ බහුජන මතයට යන පැත්තක් නන් නෙවෙයි. ඒක කවුරුත් දැනගෙන හිටියට ඒක කිසි අපලයක් නැහැ. සමාධි කතාව නම් බහුජන මතයට යන ආගමික ධාර්මික ආධ්‍යාත්මික පැත්තේ බොහෝම ජනප්‍රිය මාතෘකාවක්. ඒක කොයි පැත්තෙන් බැලුවත් වටිනා දෙයක්. නමුත් නිෂ්ඨාව නෙවෙයි කියන එක මුලදීම මතක තියාගන්න. මේ ශාසනයේ නිෂ්ඨාව කෙලවර සමාධිය නෙවෙයි කියන. නමුත් නිෂ්ඨාවට ආසන්නෙන් බලපාන වැදගත් සාධකයක් බව සලකන්න වෙනවා. කියනවා බලනකොට අපි මේ කතා කරන්න හදන සමාධිය ලෝක සත්‍යයගතින් බලනකොට ධාර්මික ආගමිකකම කියනකොටම මතක් වෙන්නේ සමාධි භාවනාව නැත්නම් සමාධි චෛතසිකය තමයි. මේ සමාධි චෛතසිකය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙනවා. ආමිෂ පැත්තෙමුත්, නිර්ආමිෂ පැත්තෙමුත් වගේ බලන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ සමාධිය සරුවච්චන් වහන්සේ විසිනු කිසිම පැකිලීමකින් තොරව අගය කරලා තියෙනවා. ඒකේ වකට පැමිණි තිබිච්ච අනෙකුත් ආගම් වල උත්කෘෂ්ඨම මදේ කොටස එහෙම නැත්නම් ඒකේ සාරමණ්ඩය සර්වචනසේ මේ සම්බුද්ධ ශික්ෂාවේ නැත්නම් අංග මේ ත්‍රිවිධ සාසනයේ වශයෙන් ත්‍රිවිධ අංග වශයෙන් ත්‍රිවිධ ශික්ෂා වශයෙන් දේශනා කරනට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් සඳහන් කරලා තියෙනවා. සමහරලාට උන්වහන්සේ මේ මේ සුත්තමය ඥාන, සීලමය ඥාන, භාවනාමය, සමාධිමය ඥාන කියලා ඥාන වශයෙන් කතා කරගන්නවා. සත්ත්ව විසුද්ධිය ගැන කතා කරනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් මේක දෙවෙනි විසුද්ධිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ සාසනයට ඇතුළත් වෙලා තියෙනවා. අනෙවෙනි සමාධියක් සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ තියෙන මේ සාරුණ්‍යතා ඥාණයෙන් බලලා උන්වහන්සේ දේශනා කර තිනවා චතස්සෝ ීමා භික්ඛවේ සමාධි භාවනා. මහනි මේ ਸਰුවඥ සාසනයක සම්‍යක් දෘෂ්ටික සාසනයක සමාධි භාවනා කියලා එකක් තියෙනවා හතර ආකාරයකට කැඩිලා තියෙනවා. චතස්සෝ ීමා භික්ඛවේ සමාධි භාවනා කතම චතස්සෝ මොනවද මේ හතර? අත්තිවික්කවේ සමාධි භාවනා බෞලීකතා මේ තිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහන්නේ මේ ශාසනයේ තියෙනවා එක්තරා විදියක සමාධි භාවනාවක්. මේ භාවනා කරපුවාම වික්ත ධම්මේ යහත්මේම මේ ජීවිතයේදීම සැප විහරණයක් ලබා ගන්න දෙන සමාධි භාවනාවක් තියෙනවා. ඒ තමයි සමාධිය පිළිබඳව ලෞකික මේ ලෝකෝත්තර පැත්තෙන් සර්වඥතාඥාණයෙන් බලනකොට පේන හුඟ දෙනෙක් දන්න සමාධිය ඒක කරනකොට හය හරියට කායට පහසුයි උපසමයේ සංහිඳියාව හොඳට තියෙනවා ඒකට කියනවා ditta dhamma sukha viharaya. ඊගාට තියෙනවා අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. ඥාන දර්ශනයක් ලැබෙන සමාධි භාවනාවකුත් තියෙනවා. අපි පොඩ්ඩක් ඒකේ ඒ වචනේ එහෙම නතර කරලා ඊගායකට යනවා. අතිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලීකතා සති සම්පජඤ්ඤාය සංවත්තති. සමාධි භාවනාව තව එකක් තියෙනවා. ඒක ආපහු කරකිලා ඇවිල්ලා සතිය සහ සම්පජඤ්ඤයන් සිහිනුවන දෙක වඩන්න උදව් කරනවා. හතරවෙනි භාවනාවක් තියෙනවා අත්‍තිබික්කවේ සමාධි භාවනා භාවිතා බෞලීගත ආසවානං khයානං සංවත්තති. සම්පූර්ණ ආශ්‍රවක්ෂය කරන නිවන සාක්ෂාත් කරන සමාධි භාවනාවකුත් තියෙනවා. මෙන්න මේ හතරෙන් බෞද්ධයන් අතර පවා ජනප්‍රිය නැත්නම් හුඟක් අහන්න කැමැති නැත්නම් මේ ආසන්නයේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ එක දෙක තමයි. එක තමයි ditta dhamma sukha vihara. පරියන්කයට ගියාට පස්සේ නීවරණයන්ගෙන් තොරව ආරමුණේ හොඳට හිත තැම්පත් වෙලා ඉන්න ඉරියව්වේ සැපක් ශාන්තියක් සංහිඳියාවක් ලැබෙනවනම් ඒකට කියනවා ditta dhamma sukhe කියලා. මේක සමහරලාට ධාන එහෙම නැත්නම් කාමාවචර රූපාවචර ධාන ભેදයටත් මේක දක්වනවා. අරූපාවචර ධාන බෙහෙදයටත් මේක දක්වනවා. ඒ ධානයකට සම්බන්ධුනට පස්සේ මේ ලෝකේ තියෙන දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සමාජික ප්‍රශ්න වලින් අයින් වෙලා, කායික පීඩාව වලින් අයින් වෙලා, ඒ වගේම පරිසරයේ ගෝසාව වලින් අයින් වෙලා තමන්ට ඒ ධිට්ඨ ධම්ම සුඛේ වශයෙන් ඉන්දින් හිතුන්ගේ පහසුකම් ඉරියව්ව ලබා ගන්න පුළුවන් වෙනවා. මේකත් පුංචි වැඩක් නෙවෙයි. මේක ශිල්පීය ක්‍රමයට ලබා ගත යුතු දෙයක්. එසේ නමුත් සරුවචන් වහන්සේගේ වර්ගීකරණය අනුව බලනකොට ලාභාලම තියෙනවා. මේක සරුවචන් වහන්සේගේ වචනයෙන්ම මේකට තව අත්තර විතර සපේනවා නම් උන්වහන්සේ සඳහන් කරන්නේ විවේකජං පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් තියෙනවා මේ ජීවිතේ. මේක නිර්ආමිෂ වූ ප්‍රීති සුඛයක්. ඒක මේ තනකෙලි වල කලබග වෙන තැන් වල කලගෝසාව තියෙන තැන් වල හම් වෙන විවේකයේ හොයාගෙන යන තනකෙලි ගමනක්වත් භෝජන සංග්‍රහ සඳහා යන ගමනක්වත් නෙවෙයි ඒ වගේම විවේක වීමෙන් ලබන භාවනාවේ නැත්තම් අපි කියන විවේකයේ නිස්සරණින් ලබන ප්‍රීති සුඛයක් තියෙනවා. ඉතින් මේක භගවතුන් වහන්සේ පහළ වෙන කලින් අපි කන සඳහන් කරපු තාලෙට ඉන්දියාවේ ඒවකට පැවතිච්ච ක්‍රමයක්. ඒක පවා පිළිහෙමින් තිබිලා තියෙනවා. මේකට අයිතිවාසිකම තිබිලා තියෙන්නේ Hindu සමාජයේ හිටපු ඊර්ෂිනාංශලාට. ඊර්ෂිනාංශලා මේ විදිහට දුක්ඛ ධම්ම සුඛ විහරණය පිණිස වනගත වෙලා ඊර්ෂි ජීවිත තාපස පැවිද්දෙන් කටයුතු කරන අතර යත්තන්ට පහළ වෙච්ච ඒ ඥාන දර්ශනය තමයි ඔය ආයුර්වේද වාසයේ නක්ෂත්‍ර වාසයේ තුන්කල් දක්නා ඥානයේ වශයෙන් පහළ වෙලා තියෙනවා. ඒක නිසායි කරුවචාන් සඳහන් කරන දෙවෙනුවට අත්තිබික්ක වේ සමාධි භාවනා බහුලතා භාවිතා බහුලී කතා ඥාන දර්ශනාය සංවත්තදී. ඒක අපේ අටුවාචාරින් වහන්සේලා අර බාහිර සමයාන්තර පැත්තකට දාලා ශාසනය ඇතුලෙන් ගන්නවනම් සඳහන් කරලා තියෙනවා කෙටි කරලා දිබ්බ චක්කු සහ චුතුපපාත ඥාන කියන ඥාන දෙක ලබා ගැනීම. ඒක එතකොට අර සාමාන්‍ය මනුෂ්‍යත ඉක්මවා ගියා වූ දිබ්බ චක්කු දිවස් ලබා ගැනීමටත් මේ සමාධි භාවනාවමයි අවශ්‍ය කරන්නේ. එතකොට මේ දෙකම වැටෙන්නේ ලෞකික පැත්තට. ඒ වගේම එතනින් එහාක් ඒ ලැබපු මේ දිබ්බ චක්කු ඥානෙ එහාට යෑම එනත්තම් අර ප්‍රීති සුඛ විවේකව ලැබපු චිත්ත ධම්ම සුඛය වශයෙන් ලැබපු ප්‍රීති සුඛේ විනිවිද යෑමක් ඒ සමාධියෙන් ඇති කරලා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ਸਰවචනන්සේ තුන් වෙච්චි තුන් වෙනි සමාධියක් අඳුනවා දෙනවා. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. ඕක තමයි පෙරලිකාර කරන්නේ. ඔතෙන් තමයි මේ මානවයාගේ ශිෂ්ටාචාරයේ මානවයාගේ පරිණාමේ පෙරලිය සිදුවෙච්ච තැන. පරිේශන ආර්ය පරිේශන සිදුවෙච්ච තැන. ඉතින් මේ සමාධිය තුලින් ඇතිවෙන්නා වූ ඇතිවෙන්න ඉඩ තියෙනා වූ මේ සතිය සහ සම්පජාන්නේ සිහිය සහ නුවණ සිහිනුවණ දෙක සමාධිය ඇති වෙන හැම කෙනාටම ඇති වෙනවා නෙවෙයි. කෙසේ නමුත් සමාධිය නැති කෙනාට සීනුවන පහල කරගන්නවාට වැඩිය සමාධිය ඇති කෙනාට බණ අහපු කෙනාට <coughs> ධර්ම සාකච්ඡා කරපු කෙනාට යෝනිසෝ මනසිකාරය ඇති කෙනාට නැතිවට වැඩිය සමාධිය ඇති බව හොඳයි සති සම්පජඤ්ඤය වඩාදා දිනුවට කරන්න. තන වඩාන. එතකොට තමයි හතරවෙනි සමාධි භාවනාව සිද්ධ වෙන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බෞලී කතා ආසවානං khයානං සංවත්තති. ආශ්‍රව ක්ෂේත්‍රය ඥානෙ ලබා ගැනීම සඳහා සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමෙන් ලබා ගන්නා වූ ඒ නිවන ලබා ගැනීම සඳහා එතනින් එහාට තමයි මේ චක්‍රේ කඩාගෙන සංසාර වට කඩාගෙන ඒ කෙලෙස් බැමි කඩාගෙන එහා පැත්තට යන්න පුළුවන්. ඒ නිසා පිරිසකට බණ කියනකොට සමාජය කියන කහන්තුල්ලා දෙනකොට මේ හතරම අඳුල්ලා දෙන්න. මේක සම්බන්ධයෙන් අද වර්තමාන ලංකාවේ නැත්නම් ථේරවාද ශාසනයේ ප්‍රධාන පිල් දෙකට බෙදලා ඉන්නවා. අවාසනාවක් එකක් තමයි මේ සමාධි භාවනාවේ ගත යුතු ගත ගත හැකි එකම එක වටිනාකමේ සති සම්පජාඤ්ඤයත් ආශ්‍රවක්ෂරයත් පමණයි අර ධිට්ඨ ධම්ම සුඛේ පිණිස කරන සමාධිය හෝ දිබ්බ චක්කු වගේ ඥාන සඳහා කරන සමාධි භාවනා පහත් කරලා කතා කරන ගතියක් තියෙනවා. ඒකත් විපස්සනාවමයි ඉස්සරහින් තියාගන්නේ ඒ විවස්තනට පාදක වශයෙන් හෝ අර සමත සමාජය ගැන කතා කරනකොට ඇඟමැලි ගතියක් පාන. ඒකද ඉස්සරුණේ දන්නේ නැත්නම් මේ කියන එක දන්නේ මොකද්ද? මේ භාවනාව කියලා කියන්නේ ditta ධම්ම සුඛයයි භාවනාව කියලා කියන්නේ මේ ඥාන දර්ශනයයි එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥානයයි චතුපපාත ඥානයයි ඒකවත් අද කරගන්න අමානුයි ඒක තියෙද්දි මේ සති සම්පජඤ්ඤයක් ඉස්සරහ කරන්න හදනවා මේ ආසාවක් ඥානයක් ඉස්සරහ කරන්න හදනවායි කියලා ඒ සමාධිය ඉස්සර කරගත්ත ඇත්තෝ මේ සති සම්පජඤ්ඤයට සහ ආශ්‍රවක්ෂය කර ඥාන කියන දෙකට හැප්පෙනවා අපි ඉපදලා ඉන්නේ ඔන්න ඔය සටනේ තියෙන යුගයක මේ දෙකම හරි කියලා කියන්න අමාරුයි අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසනේ දෙන්නම හොඳය කියා කියලා හතරම ගත්ත දවසට මේක පෙළගස්මක් තියෙන දරුවචනන්සේක පෙළගස්මක් නේ ඉස්ලාම කියලා කියන්නේ සමාධි භාවනාවේ යම් කිසි විදියක ධිට්ඨ ධම්ම සුඛයක් සම්පරායික සුඛයක් ඒක අවශ්‍යයි මේක අත්ති කිලමක කාමසුකල්ලි කාණට වැටෙන්නේ නැහැ මේක සරුවචන් වහන්සේ ඉස්සරලා සරුවචනස කියන වචන වැරදි සිද්ධාර්ථ තාපසතුමත් ඉස්සලා හිටලා තිනවා මේක කාමසුකල්ලිකාණ්ඩ යෝගය කියලා. ඒ මොකද මේ මෑතේ පහළ වෙච්චි ගුරුවරයෙක් නැත්නම් භාවනා ගුරුවරයෙක් සඳහන් කරපු අදහසක් උන්වහන්සේ 17 දවසේදී තමයි වප්මගුල් උත්සවයට සම්බන්ධ වෙලා ඒ සුද්ධෝදන රාජ්‍ය රෝ කුඹරට බැහැලා ඒ රිදී නගුලේ ඒ වටින හරක් දෙන්නේගේ හානකොට අර කිරිමව් කිරිමව් වරුන්ට බාර දීලා හිටියා මේ කිරිකට කුමාරයා පින්වන්ත කුමාරයා ඉතින් මෑණිවරුත් හිතුවා ඉතින් ඕකම කට අරගෙන බලන් ඉන්න ඕනේ. අනේ මේ වප් මගුල පොඩ්ඩක් බලමු කියලා කුමාරයාගේ සතක් පොල කියලා එයත්ෝ පොඩ්ඩකට අර එතන හදපු తాවකාලික කූඩාරමෙන් එළියට ගියා. ඊට පස්සේ අර ගිනාපු දිනු කරපු කුල සම්පatti සහිත ඒ බුද්ධාංකුර යනන් වහන්සේට අර විවේකයේ වැටහිලා වහාම ආනාපාන සත්‍ය මාධ්‍යට හිත දැම්මා. ආය මොනවත් නැහැ. සුදු කඩදාසියක් වගේ කෙලසිච්ච නැති සුදු කඩදාසියක් වගේ ලස්සනට හිත සමාධි භාවනාවට ගිහිල්ලා ඇඟ ඉහළ ගිහිල්ලා දඹ හේවනේ දඹගස් උඩ හැම දඹගහකම හේවන කුමාරයා ඉන්න දිහාට හැරිලා දැන් කුමාරයා සමාත්සෝයෙන් ගත කරන උඩ. ඉතින් අර අල්ලපනාලක මෑණියුරු වෙලා බලනකොට අනේ ඇඳේ හිටපු කුමාරයා නෑ. දැන් මේක රාජ උදහසට ලක් වෙන වැඩක්. මොකද මේ ඔක්කොම වැඩ තියෙදි කුමාරයා මේ මේ කුඹුරට ගෙනල්ලා පත්මකුල ගාව කෝඩුවක් හදලා කාදා කෝඩාරමක් හදලා මව්වරුන්ට දුන්නෙම මේ රැක ගන්න ඕනේ ඉඳා. අනේ මෑණියුරු අමතක කරලා පැත්තකට වුණා කියන බයට මෑණියුරු උඩ බලන දෙයියනේ කියනකොට අන්න දෙයියන් ආශය වගේ උඩ වැඩ ඉන්න කුමාරයෙක්. එතකොට රජුරන්ට කියලා කිව්වා වත් මගුල උතන නෙවෙයි තියෙන්නේ නියම මගුල මෙතන. මේ හැම දඹ ගහකම හේවන ඇතුළට වැටලා කුමාරයා දඹ ගහ හේවනේ උඩ. එතකොට තමයි රජුර දෙවෙනි වතාවට වැන්නේ. එතන ඉඳලා බුදු වෙන්නේ හෙට කියන දවසේ තමයි ආයෝ ඥාන දර්ශන ප්‍රතිලාභය සිද්ධ වෙන්නේ. එතකම්ම මේ සිද්ධාර්ථ තාපසතුමා ඇයි මේ සමාධිය නැවත මතු නොකරගත්තේ කියන ප්‍රශ්නේ මතු කරලා කියනවා මේ බුදුහාමර වෙනුවෙන් මේ පරිවිතක්කය පාල කරලා කියනවා මේක ඒ තරම්ම ਦਿੱත්ත ධම්මසුඛයක්. රූපයක් බලලා ඇහෙන් ලබන්න පුළුවන් ජාති සැප ඉක්මවන තරම්. සබ්දයක් අහලා කනෙන් ලබන්න පුළුවන් සැප જાති ඉක්මවන තරම්. ගඳ සුවඳක් බලලා නාසයෙන් ලබන්න පුළුවන් සැප ඉක්මවන තරම්. රසමසවුලක් පනදා දිවෙන් ලබන සැපයට වැඩිය ඉක්මවන තරම්. ඒ වගේම කායට දෙන්න පුළුවන් උප්පරීම සැප පහකට වැඩිය ඉක්මවන තරම්. හිතට හිතා ගන්න පුළුවන් හිතවිල්ලකට හිතවිල්ලකින් එන්න පුළුවන් උප්පරීම සැපේ ඉක්මවන තරම්. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා හිතුවලු මේක කාමසුකල්ලි කාණියකට වැටෙනවා. ඒ නිසා මේක මං වාගේ අන්තිම භාවිකයි. බුද්ධාංකුරයන් වහන්සේ නමකට වටින්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු නිසායි කියලා කියනවා මේ ඥානෙට එන්න බැරි වුණේ. ඒක නිසා තද විපස්සනා කරන ඇත්තෝ දැනටත් ඔන්නෝම අදහසක් තියෙනවා. සුද්ධ විපස්සනා ගැන කතා කරන ඇත්තෝ භාවනා කරනකොට ආලෝක කඳුලක් පහළම එකත් හා ඒක බලන්න එපා. මං කියලා තියෙනවා නේද කියලා එකට කඩාන පයින්නවා. ඒ අර මේ අරමුණ අමතක කරලා ආලෝකයේ පහළ වීමමත් වැරද්දක් විදියට දකිනවා. එහෙම නැත්නම් වෙන සමාධි ලක්ෂණ පහළ වෙනකොට ඒකට ප්‍රතික්‍රියා කරන මට්ටමට වගේ යනවා. ඒක සාධාරණීකරණය කරන්න යාර සිද්ධාර්ථ කුමාරෝ ඒක අර විදිහට හිතුවා කියන පරිකල්පනයක් අපි දාගෙන තියෙනවා. කෙසේ නමුත් හයරොද්ද දුෂ්කර ක්‍රියා කරලා ආලෝක මාත්‍රයක්වත් හම්බෙලා නැහැ කියන එක සර්වඥාන්සේ දේශනා කළා. හැබැයි අර මල්මද කුමාරයෙක් වශයෙන් පුංචි කුමාරයෙක් වශයෙන් කුමර බඹසර රකින්න කාලේ හත්ව හත්ව හත්වස් වයසේ ලබලා තියෙනවා. ඊට පස්සේ හිත මේක ප්‍රතික්ෂේප කරා කියන එකයි දැන් මේ පිළිගන්න මතේ මේ බුද්ධ වචනයක් නෙමෙයි. ඒකට සාක්ෂි ඕන තරම් අද තියෙනවා. භාවනා කරනකොට මේ සමාධි පැත්තට යනවා දකින්නකොට මේ විපස්සනා කර්මස්ථානාචාර්යවරු ඒක ශිෂ්‍යයාගේ දෝෂයක් විදිහට දකිනවා. මම ඉස්සල්ලාම භාවනා කරන්න කී දවසේ මම භාවනා කරේ ලාංකිකයෙක් එක්ක නෙවෙයි. ඉතින් මගේ ඉංග්‍රීසි හොඳ නැති නිසා දකෝතෝ දෙන උපදේශ වලට නෙවෙයි මම භාවනා කළා වෙන්නේ. මම ඉඳගෙන දන්න භාවනා කරනකොට මගේ හිතත් පුදුමාකාර විදිහට ඔය ආලෝක චක්‍රයක් දිගේ යන්න පටන් ගත්තා. මට තේරුණා මේක මේ විකෘතියක් නෙවෙයි ප්‍රകൃතියක් තමයි. නමුත් මට තරම් නොවන විදිහකක්. ඒ නිසා මම මේ ගුරුවරයාට පුද්ගලිකව හම්බෙලා ගිහිල්ලා හම්බෙලා කාමරේට ගිහිල්ලා කිව්වා දන්න ඉංග්‍රීසියෙන් මේමයි කියලා. මං කිව්වනේ එතකොට යන්න එපයි කියලා ගන්න කිව්වනේ ප්‍රධාන කර්මවලට හිත මොකද්ද ඔය කරගෙන තියෙන්නේ කියලා නිකන් හරියට මේ මම ඉස්සල්ලාම දකපු දාසේ හරීම නිවිච්ච මිනිස්සයා. ඒ කියපු වචන දෙකෙන් මම වහා මේක ඇදලා ගත්තා පිටිපස්සට. කොහොමුනේ 1979. ඒ සා ඒ භාවනා වැඩ පිළිවෙත් අසාර්ථකයි කියන්න බෑ. ඊට පස්සේ මම 89 අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට භාවනා කරලා උන්වහන්සේ කිව්වා විපස්සනා සමා භාවනාව හොඳ නම් දැන් සමතේ ටිකක් කරමු කියලා. අනේ කරනකොට හරියට අතෙන්ට ආවා. ආවට පස්සේ මම ලොකු සංසයයක ස්වාමීන් වහන්සේ මෙන්න මේ මා බොහොම හොඳයි. ඊට මම කව සාහිත කෑවනේ අර මනුස්සයා මා අවුරුදු 10ක් කියන එක පාරට මට මේ කනුව ළඟ ඉඳගෙන මම කිව්වා. මොකද මොකද එහෙම කියන්නේ. මම කව මට මේක 79 දී ආව ස්වාමීන් වහන්සේක වාර්තා කරනකොට ඒ ගුරුවරයා මේක වැරද්දක් විදියට වගේ වහාම මේකෙන් අයින් වෙන්නයි කියලා කිව්වා. ඒ නිසා මේක පිටිපස්සේ තිබුණා මම කවදාකවත් මේක අගය කරේ නැහැ. නමුත් ඔබ වහන්සේ දී උපදෙස් නිසා ආයෙ කුල්ලෙන් වහලා තිබ්බ පහනක් කුල්ල අයින් කරුවා වගේ පේන්න පටන් ගත්තා කියලා. ඉතින් මොකද ප්‍රශ්නයක් නැහැනේ. සංසාරෙත් එක බලනකොට අවුරුදු 10 මහ ලොකු දෙයක්ද කියලා. දැන් කරගෙන යන්න කිව්වා තුටි. කවදාකවත් ගුරුවරයෙක්ම නරකට කියනවා නෙවෙයි කියලා ඒ ගුරුවරයාගේ නම්බුව බේරලා මාවත් බේරලා මතක් කරලා කිව්වෝක දිගට කරගෙන යන්න කරගෙන යන ගම ඒ විපස්සනාවේ ශක්තියෙන් තමයි ඔක ඇවිල්ලා තියෙන්නේ මේ යන්නේ සමතේ අන්න ඔය ප්‍රශ්නේ හරිම සංකීර්ණයි ඒක කතා කරන්න බෑ සෑහෙන භාවනා කරලා ඒ මට්ටමට ගිය ඇත්තෝ පිරිසක් මෙවලා මැද සාමාන්‍ය හා පුරා කියලා ආනාපාන කරන කෙනෙකුට මේ කතා කරුවොත් පේන්න දෙන්නේ අප්පා අර අන්දේ කියලා වළු කිරි කොහොමද කියලා ඒකට මිනිස්සෙක් වළු කොකෙක් වගේ කියලා. ඊට තේමන්සල කොකා කොහොමද කියලා. කොකා මෙන්න මෙමය කියලා අතනමල පෙන්වලු කොකාගේ බෙල්ල. අර අන්ධයා කොකාගේ බෙල්ල වගේ අතකල අපි අපි නම් කිරිබොනකොට උගුර හිට වෙන්නම කිරිබොන්ට බයිකෝලේ. ආන්නේ වගේ තමයි මේ සමාධි භාවනා පිළිබඳව මේ කියන සියුම් සංකීර්ණතා දාන්නේ නැතුව මේක සමතේට බරව හෝ විපස්සනාට බරව දින්නොත් මම කියනවා අන්තගාමි වෙලයි එහෙම වෙන්න අපිට අයිතියක් නැහැ. මොකද ඒ Taman ඉදිරියටපත් වෙන යෝගාවචරයා පෙර මොන වාසනා සම්පatti අරගෙන එනවද භාවනාවෙන් උපනිෂේ සම්පatti කියනවාද කියන්නේ දන්න එකම එක ඇහැයි මේ ලෝකෙ තිබ්බ සරුවචනාංශගේ ඒ ආසය අනුසය ඥානෙ පමණයි. වෙන කාටවත් කියන්න බෑ කොයි වෙලාවට කොයි ඒ අනුසය මේ උපනිෂේ සම්පatti මතුවේ. ඒ නිසා හොඳම වැඩේ තමයි සමාධි රැකිට තියාගෙන විපස්සනාට පිළ තියාගෙන දෙකටම ගැළපෙන භාවනා කර්මස්ථානික දාලා යෝගාවචරයාගේම සුද්ධ වචනෙට අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලා බලාගෙන ඉන්න ඕනේ මේක සතා එන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද ඒකට නැත්නම් ඒ මට්ටමක් ලෝකේ සාහිතික වෙන්න නම් ඒ භාවනා කර්මස්ථාන දෙන ගුරුවරු දෙකම දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ සමත මාර්ගය මේමයි විපස්සනා මාර්ගය මේමයි කියලා එහෙම දන්නේ නැතුව පූර්ව නිගමනයකට යන්න ගත්තොත් මුළු ලෝකෙම සුද්ධ විපස්සනාවෙන් නිවන් දක්කන්ට ඕනේ කියලා එතකොට අර සමත වාසනා ගුණ ඇති උපනිෂේ සම්පත්තේ සාමත පූර්වංගම නැත්තන්ට ඒ ගුරුවරයා අකප වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම සමත සමාධිය අවශ්‍යයි. එහෙම නැත්නම් විපස්සනා ගැන හිතන්නත් එපා, කතා කරන්නත් එපා කියලා ඒකට මාස ගණන් වටේ වටලවන්න කරකෝන ඇත්තෝ හිටියොත් එහෙම අනිකුත් අර සමාධියෙන් සති සම්පජඤ්ඤේ මතුවෙනවා කියන අර තුන්වෙනි කාරණාව යට යනවා. මහලට යතර සති සම්පජඤ්ඤෙම තියෙනවා දැන්. එහෙනම් ආය අලුතෙන් සමාධිය ඇති කරන්න ඕන යන්න පුළුවන්. අන්නේ ගතිය නිසා විවෘත මනසක් තියෙනවා. අපන්නක ප්‍රතිපදාවක අවිරුද්ධ ප්‍රතිපදාවක කටයුතු කරනවා නම් ගුරුවරයා බේරෙනවා. ඒ වගේම එන ශිෂ්‍යයාට බලාපොරොත්තු විවර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම හිතනවා අද භාවනා ලෝකයේ සාකච්ඡා කළ යුතු තැන සාකච්ඡා කරලා මේක කිසි කෙනෙකුගේ අධිකාරියට අටකරට නරකයි. සර්වඥාන්සේ කිසිම තැනක කිසිම කෙනෙකුට එහෙම අධිකාරී ශක්තියක් කියලා නැහැ. ඒක බුද්ධ අහංකාරින්ද කියලා බුද්ධ බුද්ධියට තින්න වෙලක් නැහැ. ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක පේන්නේ නැති දෙයක්. ඒක මතු කර ගන්න ඕන දෙයක්. ඉතින් තමයි ප්‍රධාන වශයෙන් හම්බ වෙන මේ ධිට්ඨ ධම්ම සුඛ විහාරාය වෙන සමාධිය පුංචි කළ සලකන්න නරකයි. ඒක හුඟක් ඕනේ. මොකද පරියන්ක පැයක්මාරක් ඉඳ භාවනා මධ්‍යස්ථානටලා දවස් 7-8ක් ඉඳ ගත්ත සීලය සමාදන් වෙච්ච සීලය දිකට රැකෙන්න ඔය සමාධි නැතුව කරන්න බෑ. සමාධිය නැත්තම් නිකන් අටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ හූරගෙන පීරගෙන අවුස්සගෙන තමයි ගමන යන්නේ. ඒ සමාධිය තියෙනවනම් හොඳයි. නැතිනම් අපි සුද්ධ විපස්සනාට යනවා. සමාධිය නැහැ කියලා අහක දාන්නෙත් නෑ. එච්චරයි මේ සුද්ධ විපස්සනා කියන වටිනාකම ඒක ඒ පුංචි වටිනාකම සුද්ධ විපස්සනා කියන පුංචි වටිනාකම අද ලෝකේ බුද්ධ ආගම ඔසවලා කියන තරම් වටිනාකමක් තියෙනවා. ඒ නිසා එහෙම සුද්ධ <coughs> විපස්සනාවේ පෙරලිකාර ශක්තියක් තියෙනවා කියලා මේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය වෙන <coughs> සමාධිය නැති කරන්න නරක අවලංගු කරන්න නරකයි. අවලංගු කෙරුවොත් හරි විහෙත කර තත්ත්ව කරවත් වෙනවා. සමහර මේ සාසනයත් <coughs> විහෙත කර තත්ත්වයටපත් වෙනවා කියලා දෙන ගුරුවරයාත්පත් වෙනවා. අහන ශික්ෂාගේ හිත දෙතවර වෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට පස්සම් භයං කාය සංකාරං අසදිස්සාමි පිහික්කති කියලා ඔය සරුවච්චන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ කායනපස්සනා චතුස්කේ තුන්වෙනි පදයේ වශයෙන් විස්තර කරලා තියෙන්නේ භාවනා කරගෙන යනකොට සමත වාසය. වෙන විදිහට කියනවා නම් මේ සමාධිය වැඩෙන කායනුපස්සනාවේදී මේ කාය සංස්කාරයන්ගේ සංසිද්ධියක් ඇති වෙනවා. ආස්වාද ප්‍රසාද දෙකේ සංසිද්ධියක් ඇති වෙනවා. අනේ සංසිද්ධියම ඇති වෙනකොට නින්දට වටගන්නේ නැතුව මේ මොකද උනේ කියලා කලබල වුණේ නැත්නම් හරි සාන්තියක් හිතට එනවා. දැන් මගේ කායෙන් කීම දුස්චර්චා සිද්ධ වෙන්නේ සතුම් මැරීම, කාමීත්‍යාචාරයක්, හොරකමක් වෙන්නේ නැහැ. මොකද කාය බොහොම තැම්පත්. ඒ වගේම වචනයෙන්වත් මොකක්වත් වෙන්නේ නැහැ. මොකද වචන බින්දින්නේ නැහැ. හිතේ තමයි තියෙන්නේ. එතකොට හිතේ තියෙන හිතක් දැන් බලන ඉන්න ආස්වාද ප්‍රසආස දෙකනේ. ආස්වාද ප්‍රසආස සංසිඳනවා නම් ඒ චිත්තක්ෂණය අපිට දැනගන්න පුළුවන් කෙලෙස් නැහැ. කායික වාචික මානසික වශයෙන් කෙලෙස් නැහැ. ඉතින් අර කුඩල්ලා තෙතමනේම අඳුරේම හිටපු එක හොඳ ලක්ෂණ එළියවට තියෙන කොටයක් උඩ වියලි තැන ගෙනත් තිබ්බහම ඌට හිටින්න බෑ. ඒක නිතරම පෙරලිලා යන්න හදනවා. ඌම හදනව නෙවෙයි හැටි උගේ ඌගුලි වෙලා පැත්තට පෙරලන. පෙරලා අඳුරට දීකරට පාත්තරකට වැටෙනවා. ඒ වගේ කෙලෙස් සහිතව හිටපු මේ මුළු සංසාරේ පුරා මෝහ පටලවලින්ම බැඳලා ගත කරපු මේ ජීවිතේ ලාවට යාන්තම කෙලෙස් නැත්තනට එනකොට ඒකේ තියෙන කෝල ගතියක් මතුවෙනවා කෝඩු ගතියක් මතුවෙනවා මේක නුරුස්නා නුපුරුදු ගතියක් පහළ වෙනවා ඒක යෝගාවචරය දැනගෙන යන්න ඕන. බණ අහලා සුතමේ ඥානෙ තියාගෙන යන්න ඕන. ගියාට පස්සේ නම් තේරෙනවා අර කණවැන්දුම හිටපු ගෑනට දීග කතා කරනකොට කේන්තියක්. මට ওই පුරුදු කණවැන්දුම හොඳයි නුපුරුදු දීගට වැඩි කියලා. ආනේ ඒ ගතිය නැති කරන්නම් ඉතින් අර කර්ණාන මිත්‍ර සේවනයේක ඉන්න ඕනේ. පතපිලියට කරලා සීලය පිළිබඳ ලෝකෝ ශක්තියක් හිතේ තියෙන්න ඕනේ. මේ භාවනා කරනකොට මෙන්න සංසිද්ධීමක් වෙනවා. ඒ සංසිද්ධීම වෙනකොට අර කුඩල කොට උඩ තිබ්බා වගේ තමයි හොඳ අමුතුම මේ ධිට්ඨ ධම්ම සුඛයක් ඇති වෙන්නේ. ඒ ධිට්ඨ ධම්ම සුඛය කීත්තු කර ගැනීමක්. එනත ඒකට ආසන්න වීමක් තමයි ඔය උපචාර සමාධියදී සිද්ධ වෙන්නේ. නිතර නිතර යන්න පුළුවන් වෙනවා. නමුත් යන්න යන ගාන යෝගාවචර නිකන් කෝල ගති, කෝඩු ගති, නුපුරුදු ගති පහළ වෙන්න පටන් ගත්තොත් ඒකකින් yaadක නොරතරත සමග පෑහීම නැත වගේ Taman ඒක පිළිගන්න ලෑස්ති නැත්නම් අමාරුයි. අමාරුයි. ඒක නිසා තමයි මේ බණ කියන්නේ අත්තිපික්ක වේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ditta dhamma sukha viharaය සංවත් විමානේ සමාධියේ තියෙනවා මෙහෙම අංශයක්. ditta dhamma සුඛයක් පහනකට ලෑස්තිලා ඵලයක්. මොකද්ද ලැහැත්තිලා යනවා කියලා කියන්නේ. හොඳට සක්මන් කරලා ඵලයන්. ගිහිල්ලා හොඳට භාවනා කරලා එතෙන්ට ඵලයන්. ඒක හොඳ සීලයක් තියාගන්න. හොඳ හිත චිත්ත ශක්තියක් තියාගන්න. එතකොට ඕන උඹටත් මේ ධිට ධම්ම සුඛේ ලබා ගන්න පුළුවන්. ඒ ධිට ධම්ම සුඛේ එනකොට කලබලකරනද එහෙනම් නින්දට වැටෙන්න ගියොත් අන්ත දෙක වෙනවා. මැදින් ගමන් කළොත් ඒ ධිට ධම්ම සුඛ විහරණය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි අර්පණ සමාධියකට වැටෙන්නේ. එතෙන්දී නම් පළවෙනි ධානයේදීම ඒ කාමච්ඡන්ද ව්‍යාපාදීන මිත් උද්දච්ච කුක්කුච්ච කියන මේ නිවර්ණ ධර්ම පහ අර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන පයෙන් ඒකාන්තෙම කඩලා දාලා ඒ බලකොටුවෙන් ඉවත් කරලා දාලා මේ අලුත් පස් දෙනා බලකොටු අල්ලගන්න. අල්ලගත්තට පස්සේ ඒකේ තියෙන මේ පීති සුඛ වැටෙන්න පටන් ගන්නවා. නොමිලේ හම්බේ. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ බුත් විඳ බුණා. දෙවෙනි තුන්වෙනි ධානවලට යනකොට බොහෝම ජයට ඒක අර විතක්ක ਵਿਚාර අයින් කරගෙන ප්‍රීති සුඛ ඉස්මතු වෙන්න පටන් ගත්තාම ඒ පුද්ගලයාට සුඛ නම් වූ තුන්වෙනි ධානයේදී පැහැදිලිවම සඳහන් කරන්න පුළුවන් මේ භවයේ ලබන්න පුළුවන් උස්සස්ම තන තමයි තුන්වෙනි ධානය ලැබෙන සුඛේ. අයින් වෙන්න බැරි තරම් සුඛයක් ඇතන තියෙනවා. ආනේ ඒක තාම වැටෙන්නේ මේ දිට ධම්ම සුඛ විහරණය පිණිස වෙන සමාධි භාවනාව. චතුත්ථ ධානයේ පන්ලා ගිහිල්ලා ඊට පස්සේ ආලෝක සංඥා වඩලා හිත පුළුවන් තරම් විවෘත කරගෙන කටයුතු කරනකොට ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරන විදිහට පෙර වඩන ලද ඒ අනුසය ආශ්‍රය ධර්ම තියෙනවනේ ඒක නාට මේ ඥාන දර්ශන පැතිල හැබේ සිද්ධ වෙන්න පුළුවන්. තිබ්බ නිවාසානුසුති ඥානේ නැත්නම් දිබ්බ චක්කු කියලා දිබ්බ දිවස් කියලා කියනවා. එහෙම නැත්නම් චතුපපාත ඥානේ පහළ වෙන්න පුළුවන්. ඒ ඥානියත් අනුන්ගේ කේන්දර බලන්ට වගතුක බලන්ට විස්තර කරන්න පුළුවන්. අද ඉන්න හුඟාවක් කට්ටිය එතන තමයි යන්න ආගන්නේ. හසවලා කොයිද කියේ මොනවද කිරුවේ කියලා මේ පත්‍ර වලට අඩුපාඩු පුරවන්න යනවා මිසක්කා මේ ඥාන දර්ශනේ ලැබුවට පස්සේ මම කොච්චරනම් ආත්මවල ඉපදීපති මැරලා තියෙනවා. මොනවද නොවින්දපු සැප. දැන් මේ මොකක් පිටිපස්සේද දුවන්නේ? ඕව මම කොච්චර විඳලා ඕවගේ ආධිනාව විඳලා තියෙනවද? මත්තර ලැබුණත් ඕක කොහොම නේද? ඉතින් ඒක නිසා මේ ලැබිච්ච ඥාන දර්ශනය අතීතයට දුවනවා වෙනුවට අනාගතයට දුවනවා වෙනුවට වර්තමානයේම තියාගන්න පුළුවන් වුණොත් ඒක තමයි ඊගාවට කියන මේ සත්‍යම්පජන්නේ කියලා කියන්නේ. ඉතින් මේ ඥාන දර්ශනය හම්බුනාට පස්සේ අස්සයට අං වගේ පුදුමාකාර විදිහට ඉහාට මෙහාට දුවන්න පටන් අර ගන්නවා මේ එක එකනාගේ එක එකනාගේ මේ දිබ්බ මේ පුබ්බේ නිවාසයේ බලන්න. කිල්ලෝරක් කරගන්න. අර අපි පුංචි කාලේ ඔය ලංකාවේ ඥාන තිලකගේ කතාව පටන් ගත්තට පස්සේ රේඩියෝ වලයි පත්තර වලයි වෙන මොකක්වත් නැහැ. ඔච්චරමයි. එතන එක මහත් එක්ක ඉඳලා කියනවා අනේ මේ ජීවිතයේ මේ අපි දැන් මේ විඳින දුක් මදිවට ගිය ආත්මේ පරණ සංකු ගණ දෙන පොතක් දැක්කොත් ඉන්ට හම්බෙන්නේ නැහැ කියලා. මොනවද වාක්‍යයක්ද මේ මේ දැන් තියෙන එකවත් ගෙවාගෙන කරගන්න බැත්තරම් ඔළුවට ඉඳා ගන්න කියලා ඔළුව කොටේ තියාගන්න බැත්තරම් ඔළුව කලින්ද ප්‍රශ්නේ. තව පරණයක් ගත්තයි කියලා මොනවද අපිට හම්බෙන්නේ? තවත් කුණු කන්දල් ටිකක් තමයි බාගට හැකින අඩු ටිකක් තමයි. දරන්න බෑ නොද්දකින් ඕනෙම නෑ. නොදොත් නොපේන තරමට හොඳයි කියලා ඒ ඥාන දසන මොනවාක්වත් ඔන්න ලැබෙනවා නම් සමාධියක්. ඒ සමාධියේ සති සම්පජාන්නේ පිණිස. එහෙම නැත්නම් ප්‍රතිපක්ක ඒ කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම වෙන නීවර ධර්ම ප්‍රතිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ ධම්මෝ සුපාකටම් භවයේ කියලා න්‍යායක් දේශනා කරලා තියෙනවා මේ අටුවාවේ. ප්‍රතිපක්ෂ ධර්ම අයිමුණාට පස්සේ ඊටාමත්ව ගැඹුරු ධර්ම පවා හුදුවට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මේ පැහැදිලි වෙන ධර්ම වලින් වඩා හොඳ ධර්මයේ නිවනට යොමු කරන ධර්මයක වෙන යනවා වෙනුවට අර වටා පිටාවේ තියෙනව අල්ලන්න පටන් ගත්තොත් ජනප්‍රිය නම් වේ ලාභ සත්කාර නම් වැඩි හැබැයි නිවනේ පිටපයි. ඒක නිසා ඒ විදිහට සමාජයක් ඇති වුණාට පස්සේ සර්වඥ වචනේ වචන වහන්සේගේ වචනේ සඳහන් කරනවනේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති යම් කිසි විදියකට හිත චිත්ත සමාජයක් ඇති වුණා නම් මහණෙනි ඒ මනුස්සයාට ඇති හැටිය පේන්න පටන් ගන්නවා ඒ ඇති හැටියේ මැද මදේ සති සම්පජාඤ්ඤයටත් ආශ්‍රක්ෂයටත් යොමු වෙනවා ලෙල්ල වටපිට ඔය දිබ්බ චක්කෝ දිබ්බ සෝත ආදී මේ එක එක එක එක අනිකුත් දේවල් වලට යොමු කරනවා. ඒවා අසාසනිකයි කියලා නෙමෙයි ගන්න තියෙන්නේ. මේ දෙක කරන්න පුළුවන් එකන <clears throat> හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමේ සම්පජාඤ්ඤය නැත්තම් මේ මනුස්සයා අදින්නෙම කුඩල කොට අදිනවා වගේ අර ලාමක දේවලට. ඉතින් ඒ චෝදනාව අපිට කරන්න බෑ අභව්‍ය සම්පන්න පුද්ගලයන්ට. භාවනා නොකර නැත්නම් මිත්‍යා දෘෂ්ටිකයන්. එයාටන්ට අවස්ථාව ලැබිලා නැහැ. අවස්ථාව ලැබුණට පස්සේ අදින්නේ අර ලාමක දෙයට නම් අරතියට නම් භාවනාව නෙවෙයි අනිත් පැත්තට නම් ඉතින් ඒක අර භාවනා නොකරන අභව්‍ය පුදුරට වැඩි අවාසනාවන්ත තත්ත්වයක්. ඒක සිද්ධ වෙන්නේ භාවනා කරන අය තමයි. ඒක හොඳට ධර්මයේ හදාරන අයට තමයි. ඒත් අන්න මේ විශේෂ දේවල් තේරෙන පටන් ගන්න. ලේකන තේරෙන දේවල් යොදාගන්නේ අර ලාභ සත්කාරක පැත්තට. මිසක් අනිවනට නෙවෙයි න ะ. මේ වැඩි සුද්ධියක් වැඩි ලාභයක් වෙලා නැහැ. ඒ නිසා සමාජය පිළිබඳ ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේක ධිට ධම්ම සුඛ විහාරා. දෙක ඥාන දර්ශන. ඥාන දර්ශනයත් අපි ලොකු සාන්නාචි මේක පිළිබඳව බණ දේශනා කළා තියෙනවා. උන්වහන්සේ සඳහන් කර තියෙනවා ඥාන දර්ශනය කියන එක මේ දිබ්බ චක්ක දිබ්බ සෝත ආදී ඥාන වලට සඳහන් කරනවා. විපස්සනා ඥාන වලට සඳහන් කරනවා. මාර්ග ඥාන, ඵල ඥාන සෑම දෙයකටම ඥාන දර්ශනය කියන එක සරුවචනසේ පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේ අටුවාචාර්ය වහන්සේලාගේ අර්ථ විවරණ ගෙන හරපාලා මේ සමාධි භාවනා සූත්‍රයේදී මේ සඳහන් කරන ඥාන දර්ශනය කියලා කියන්නේ නම් දිබ්බ චක්කු ඥානයයි නැත්නම් මේ පෙරවිසු කඳ පිළිවෙත් දන්න ඥානයයි කියන එක නිගමනයකට එළඹෙනවා. එයිලා ඒකේ හොඳ විස්තරයක් සපේනවා. ඒක සරුවචනාංශයේ බුදු වෙන දවසේ ඉස්සල දවසේ නැත්නම් පසළොස්වක දවසට ඉස්සල දවසේ රාත්‍රියේ ත්‍රිවිද්‍යා පහළ වීම වශයෙන් මේ දිබ්බ චක්කු ඥානෙ පහළ වුණා. පහළ වුණාට පස්සේ උන්වහන්සේ දැනගත්තා තමාගේ ඒ භව ප්‍රයත්න දිහා බලනකොට එච්චර ඈතට දැක්කා කිසිම දෙකක වෙනසක් නැහැ. තිරිසනෙක් වෙලා හිටියත්, හක්විතලා දෙලා හිටියත් නිකන් හුදු ජවනිකා දෙකක් විතරයි. උනාදර තිරිසන් උනායි කියලා අවනම්බුවක්වත්, හක්විතලා දෙලා හිටියයි කියලා සැපක්වත් මොකක්වත් නැහැ. උනාද දන්නවා ඒ සේරගෙම්ම කිසිම භවයේ සුද්ධියක් වෙලා නැහැ. අපි ඉල්ලන අනිකෝ සේරම දේවල් ලැබිලා තියෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ. ඒක නිසා තවත් ඉස්සරහට හිටියොත් තවත් වෙන්නේ ඔය ඔක දික් වෙන එක විතරයි කියලා උන්වහන්සේ ඒ දිබ්බ චක්කු නැත්නම් පුබ්බේ නිවාසානුසුති ඥානය වර්තමානයේදී හිත වර්තමාන චිත්තක්ෂණයෙන් පන්නා නොගන්නවා ගැනීම පිණිස නැත්නම් ලද චිත්තක්ෂණය එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය පන්නා නොගැනීම පිණිස පාවිච්චි කරා ඊට පස්සේ චුතුපපාත ඥානය දැක්කා සත්තු මේ මේ චිත්තක්ෂණේ කී දහහක් මැරෙනවද කී චිත්තක්ෂණේ කී දහහක් උපදිනවද ඒ උපදින උපදින එකන මරිත්‍යාත්ම ගැන කනගාටු වෙන අතර උල්ලන ඊගාව ආත්මයට බැලෙනවා తත්‍ර తත්‍රාබිනන්දනේ මොන්න කුණු කන්දලයක පුදුනත් ඒකට බැලෙනවා අපායේ ඉන්න සතෙක්වත් කැමති නැහැ කියන අපායෙන් මැරෙනවා අපි වැත්තෙන් බලනකොට අසුචි වලක ඉන්න අසුචිවණියක් මරලා දාන්නේ කොහොඳයි මොකද ඌ ඊට වැඩිය හොඳ ආත්මකට යයි කියලා අපිට හිතතයි කරන්න කියනව නෙවෙයි නමුත් ඒ වුණාට ඒ පණුව කැමති නෑ අර හම්බෙච්ච අසුචි කැල්ල කාලා ඉවර වෙනකම් මැරෙන්න. ඌට ලොකු ලාභයක් හම්බෙච්ච ඉලායි මැරුණයි කියලා. ඒ වගේ තමයි අපිට හම්බෙන ලාභය. දිව්‍ය සම්පatti, මනුෂ්‍ය සම්පත්තිත් එක බලනකොට මොන්න කුණු ගොඩක්ද මේ. කවදා නොකාපු දෙයක්. ඒ වුණාට ඒක කනකොට හිතෙන් යා අල්ලපු ගෙදෙට නෑ මට විතරයි තියෙන්නේ කියලා පුදුමාකාර විදිහේ මාන්නකාර ගතියක්. අනේ ඒක දකින්න මේ චතුප්පාත ඥානය අවශ්‍යයි. මේ චිත්තක්ෂණේ කී දහහක් සතු මරනවා. කී දහහක් නව භාවයක උපදිනවා. හැම මැරෙන එකම අඬාගෙන මැරෙන්නේ. ඉපදුනාට පස්සේ අනිත් භවයේ හිටපු අහංකා විශයක් මතකනේ අරක බදාගෙන ඊගාවට ඒකේ තරංග ගන්න පටන් ගන්නවා. කවදාවත් කෙලවර වෙන්නේ. ඉතින් මේකෙන් ගැලවිච්ච තැන තමයි මැරෙන වෙලාවේ හරි කමන්න මරණය පිළිබඳ සිහිය තියෙනවනම් කන වෙලාවේදී කනම පිළිබඳව නාන වෙලාවේදී නෑම පිළිබඳ සිහිය තියෙනවනම් අපිට ඒ වෙන්න තියෙන දෙයක් හෝ වෙච්ච දේවල් නෙවෙයි වර්තමානයේ වැඩ තියෙන්න ඕන කියලා ඒකෝර සති සම්පජාඤ්ඤයට හිත පෙළඹෙනවා. ඒ නිසා සති සම්පජාඤ්ඤයට සමාධි භාවනා ආවට පස්සේ සමාධිය සාක්ෂාත් වුණාට පස්සේ යොදවනවා කියන එක තමයි මේ බුද්ධ ශාසනය අපට ගන්න තියෙන විප්ලවීය අලුත් අදහස. එහෙම නැත්නම් හැබෑ වෙනස. අන්නේ හැබෑ වෙනසේ යොදවන පිරිසනම් මන් දැනෙනවා අධිකාරියකින් යුක්තව කියන නෙමෙයි බුදුහාමුදුරේ කාලේ දුර්ලභයි අදත් දුර්ලභයි. තමාදී දුර්ලභව හැබෑව. නමුත් මේ ලැබපු සමාධියෙන් ඒ සතිය <clears throat> සතිය සමාධියේ වර්ධනයේ පිණිස සමාධිය යොදන ඇත්තොනම් නෑම කියන්න නරකයි හොඳ නැති ඉඳා. ඒ තරමටම මේ සමාධියෙන් හම්බෙන මේ ධිට්ඨ ධම්ම සුඛේටත් මේ ඥානපටිලාභේටත් බැඳී ගත කරන උගත්යයි සම්මත සීලයයි සම්මත ජනප්‍රියයි සම්මත පිරිස දිහා බලනකොට අහකඬෝමයි කියලා හිතෙනවා. මෙච්චර සමාජයක් ඇතුළේ හරුවතන්සේ සඳහන් කරන්නේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති මානි මේ සමාධිය ඇති වුණා නම් ඇති හැටිය දකි කොහොමද මේ සානුවේ ඉන්න මිනිස්සයා වටපිට බැලුවට දස්කොලන් වලින් බැහිලා හිටියට ඊපස්සේ ළඟ තියෙන කන්ද උඩට නැගලා බැලුවා නම් ඈත සාවිය පේනවා අතන දියවලක් තියෙනවා මෙතන මුහුද තියෙනවා මෙතන පාර කියලා පේනවා ඒ වගේ තමයි සමාජයට ගියාට පස්සේ උඩ බලනවා. නමුත් අද ඇත්තෝ සමාධියට ගිහිල්ලා පල්ලෙහා ඉන්න දිහායි බලන්නේ. අර සාහනුවේ ඉන්න මිනිස්සු ගැනයි කල්පනා. අසප්පුස සේවනය කියලා කියන්නේ ඕනෝකට. අඩු ගන්න සමමට්ටමින් බැලුවා නම් සිටිජේ පෙනේ. එහෙම නැත්නම් උඩ බැලුවා නම් හිස්තන පෙනේ. යැත්තු පේනවා හිස්තන හරි පාළුයි. සිටිජේ දිහා මොකක් බලන්නද? ඊට වැඩි හොඳ රාපු ගම දිහා බලනකොට ඕන තරම් නඩු තියෙනවා ඕන තරම් පඬිතුකම් කියන්න පුළුවන් ඕන තරම් ලියන්න කියන දේවල් තියෙනවා. ඉතින් මේ සදාචල යන්ත්‍රය තමයි කරකැවි කරකවි ඉන්නේ. සමාජයේ තිබුණත් මේ ditth ධම්ම සුඛය ඥාන දර්ශනය කියන දෙකත් නරක නෙවෙයි. ආයාසයෙන් ප්‍රයෝගයෙන් උපයාගත්ත දේවල් ඒ තියේදී සති සම්පජඤ්ඤයට හරවනවයි කියන එක බොහොම අමාරුයි. උපමාවට කියනවා නම් අර කියන විදිහට කාය පස්සම්බනයක් ඇති කරගෙන ආනාපාන සතියේ පස්සම්බනයක් සංසිඳීමක් ඇති කරගෙන මෙතනදී තක්කු මුක්කු වෙලා බය වෙලා මට මේ මොකද වුනේ කියලා සැක උපදවා ගන්නෙත් නැතුව ඇති වෙච්ච සැපයේ නින්දට වට ගන්නෙත් නැතුව ඉදිරිය බලනවා ප්‍රීතිය සුඛය හරහා ගිහිල්ලා චිත්ත පරිසංවේදී අසසිසාමික සුඛය සික්කති කියන විදිහට එතනින් එහාට මේ ඉඳුරංගෙන් ලැබෙන sannivedana එහෙම නැත්නම් අරමුණු නොලැබී යන ගාන නින්දට ගියා වාගේ සිහි නැති කරා වාගේ ඒවා තිබුණට නොලැබී යන ගාන. අන්නේ නොලැබී ගියාට පස්සේ එකම දෙයයි ඉතුරු වෙන්නේ. ඒ මොකද්ද? හිතේ තියෙන සංඥා වේදනා දෙක විතරයි. මීට කලින් විඳපුවා මතු වෙන්න පටන් ගන්නවා. හිතේ තියෙන සංඥාවල් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. එතකොට සම්පූර්ණ ලෝකයක් නැවෙනවා. ආනපාන නැති බව හැබෑව. නිින්දත් නැති බව හැබෑව. සැකේකුත් නැති බව හැබෑව. නමුත් මේ පුද්ගලයා ඉදිරිපිට පොරි පිපෙන්නා වගේ අබපු පුරන්නා වගේ අහසේ වලාකුළු පහළ වෙන්නා වගේ නානා ප්‍රදේවල් එන්න පටන් ගන්නවා සේරම ඇත්ත වශයෙන් තියෙනවා වශයෙන් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි තේරෙන්නේ ඒකට මේ තේරවාදයෙන් පිට ආචාර්යවරයෙක් සඳහන් කරපු අදහසක් මේ මෙතන සම්බන්ධ කරන්න පුළුවන් යා කියලා තියෙන අපි සංසාරේ පුරාම කෙරුවේ හොඳ ඇටයක් ලබන්න පින් කරලා ඒ ඇද්දේකට ඇති වෙන්න රූප පෙන්වන එකයි. හොඳ පොසක් කියලා කිව්වම අපි හැම දෙයකින් පත්තරත් බලනවා ටෙලිවිෂන් එකත් බලනවා වරින් වර චිත්‍රපටිත් බලනවා දැකීම සඳහා වන්දනා ගමන් යනවා පික්නික් යනවා හැම තැනම ඇවිදිනවා මේ ඇහැට අර හැම අරයට වැඩිය මගේ කියලා පුදුමාකාර දර්ශන පෙන්වීමක් අපි ගත කරන්නේ ආන්නේම දර්ශන පෙන්වන්න ගත කරන ඇහැ වල පාඩි වෙලා පරියන්ක කියලා වැහුවට පස්සේ ඇහැ වැහුවට චක්කායතනෙ නතර වෙන්නේ නැහැ. එයා වැඩ. එයා උත්සාහ කරනවා අනපාණින් කඩලා හිතවිලි හරි බලන්න. මොනවා හරි බලන්න. අපි හිතමු පස්සම්බයං කාය සංකාරණ කියන මට්ටමට හරි කියලා එහෙන් ඇතුළට ගන්න තොරතුරු නැති මට්ටමට ගත්තට පස්සේ ඇහැට එකයි කරන්න පුළුවන් වෙන්නේ පරණ දැකපුවා ප්‍රක්ෂේපණය කරන එක විතරයි. ඒවා කොච්චර තමාගේද කියනවනම් කොච්චර සජීවිද කියනවනම් ඇහෙන් දැක්කට වැඩිය හොඳට පේනවා කියලා කියනවා. ඉතින් මේ මනුස්සයා දෙයියෝ දැක්කා, භූතයෝ දැක්කා, අරක දැක්කා, මේක දැක්කා, බොරු නෙමෙයි භාවනාවෙන් දැක්කේ. සීලවන්ත ඉඳලා දැක්කේ. මගේ ඇස් දෙකට දැක්කේ. ඕගොල්ලන්ට පේන්නේ නැති භාවනා කරපු නැති ඉඳයි කියලා කටමැට දොඩවනවා. සද්ද ඇහෙන්න පටන් අරගත්තාම හරියටම මේ ඇවිල්ලා තමන්ගේම නම කියලා ගිමියගේ අත්තම්මා කිව්වා, සීයා කිව්වා අර දෙයියෝ කිව්වා මේ දෙයියෝ කිව්වා හරියටම ඇහෙනවා. ඒක ඇත්තටමත් ඇත්තයි. ටික දවසක් ගියාට පස්සේ කියන හැම මිනිස්සෙක්ම නිවන් දකපු ඇත්ත නිවන් නිවන් දකපු ඇත්ත කියන්නේත් නැහැ. දැන් ටික වේලාවට පස්සේ තේරුම් ගත්තොත් මේක අමෝඩයා කියන කේන්දේ අහනවා කිය ඉතින් අලු දෙන්න පටන් ගන්නවා. එතකොට තේරුමක්ම කරගන්න බැරි වෙනවා. ඒ වගේ ගන්ධ සුවඳ වදින්න පටන් ගන්නවා. රස තේරෙන්න පටන් ගන්නවා. ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. මේ සේර මතක තියාගන්න මේ සංඥා වේදනා දෙකේ හොල්මන් මෙතනින් යහට සතියෙන් සම්පජඤ්ඤය යුක්ත වර නැති වුණත් කමන්නේ ආනාපානෙම බලාගෙන ඒ තනම බලانے හිටියොත් ටික වේලාවට පස්සේ තේරෙන්නේ මේක මිරිඟුවක් මේක මායාවක් හැබැයි අර කායර ගන්න වෙහෙස් තරම් අමාරු නෑ ඥානවන්තයාට. කලට ඇහෙන ශබ්ද තරම් අමාරුත් නෑ. ඇහැට පෙනෙන රූප තරම් තරම්. නමුත් මෝඩයට අසත්පුරුෂයාට ඊටත් වැඩිය අමාරුයි. මොකද ඇතුලෙන් හදාගන්න සංඥාවල් වලටනේ පණ දීලා තියෙන්නේ. ඒකේ මිනිස්සයා පුදුමාකාර විදිහට වෙහෙස වෙන්න පටන් ගන්නවා. දැන් සති සම්පජාඤ්ඤයෙන් තිබ්බොත් විතරක් ඔය චිත්ත පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංකාරම් කියන කඩේම පයින්න පුළුවන්. අද නම් බර ගානක් එතන තමයි කරකැයි කරකැයි ඉන්නේ. එතෙන්ටත් ගිහිල්ලා නෑ හුඟක්. නමුත් එතන ගියාට පස්සේ මොන විදියට කමටහන සුද්ධ කරාද? අනිත් දවසේ අයිගාව දකින්න කල්ලාගෙන ඊගාදාසේ ඇහෙන් අහුනන ඊගාසේ කනේ, නාසේ, දිවේ, කයේ හැම දෙයක්ම පේන්නේ ඇත්තමයි, යුක්තිමයි, ධර්මිකමයි හරිමයි කියන තමයි කතා කරන්නේ. නමුත් දවසක තේරුම් ගත්තට පස්සේ මේ මේවා සංස්කාර සියලු සංස්කාරයන් දුක පිණිසයි පිළිටන්නේ සියලු සංස්කාරයන් අනිත්‍ය පිණිසයි පිළිටන්නේ මේවා අනාත්ම වශයෙන් මේ දක්ෂින දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බලන්න නම් සත්‍යයම මදි සම්පජන්‍ය තියෙනවා. සත්‍ය තමයි ඉස්සලා පෙන්ලා දෙන එක මායාවක් බං. ඕවත් දඟලන එක නෙමෙයි කරන්න තියෙන වර්තමානට හිත ගන්න කියලා තේරුම් ගන්න සත්‍ය අවශ්‍යයි. ඒ නිසා සමාධියෙන් මෙතෙන්ට එන්නේ නැතුව ඒ සතිය සම්පජාන්යෙන් වැඩ ගන්න වෙලාවක් එන්නේ ආවට පස්සේ සතිය සම්පජාන්යෙන් වැඩ ගත්තේ නැත්නම් අර සමාධියත් අර විදිහට වටවලල් යාමට හේතු වෙනවා අන්නේ ඒතනින් ගියාට පස්සේ තමයි මේ මනුස්සයාට චිත්තානුපස්සනාන් එහාට ගලපත් තමයි විමෝචයන් චිත්තං අනිච්චානුපස්සී විරාගානුපස්සී නිසග්ගාන පටිනිසග්ගාන නිරෝධානුපස්සී පටිනිසග්ගානුපස්සී කියලා විපස්සනාට වැටෙනවා එතනත් බර ගමනක් තියෙනවා. නමුත් ඒක අර හදාගත්ත මාර්ගයේ තියෙන එකලස නිසා වේගයටම කඩාගෙන යනවා. මුල් ටික නම් හරියම අභියෝගශීලී. ඒ හැම එකකදීම චිත්ත විසුද්ධිය කියලා එක සැරයක් විසුද්ධියටපත් වුණාට කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා චිත්ත විසුද්ධියම ලුණු ගෙඩික පොතු වර්ණ වගේ පටවට තියෙන ගොරු සුපොතු ගිහිල්ලා සිවුම් පොත්තට එන්න පටන් ගන්නවා. සිවුම් මදේට එන්න පටන් ගන්න මදයක් නැහැ. නමුත් එන්න පටන් ගන්නවා. ආනේ වෙනකොට යෝගාචරයට මේකේ කලාව තේරෙනවා. ඉතින් ගොඩාක් අතිරේක ලාභ ලැබෙනවා. ඇත හැම අතිරේක ලාභයක්ම බාහිරවත්ති. එකම දෙයක්වත් අල්ලන්නේ නැතුව හරියට අර මැදම අනාත්ම වූ ධර්මයේ ශූන්‍ය වූ ධර්මයේ අනිමිත්ත වූ ධර්මයේ අපණීත වූ ධර්මයේ අල්ලාගෙන යන්න නම් අනුන්ගේ දෙයක් වගේ බලන්න ඕනේ. කිසිම දෙයකට හදිසි තීන්දුවකට එළඹෙන්නේ නැතුව එක සැරයක් පල්ලමදි දෙතුන් සැරේ බලන්න ඕනේ කියලා භාවිත කරලමදි බහුලීගත කරන්න ඕනේ. අන්නේ බහුලීගත කරන එකට තේරෙනවා ඒ ධිට්ඨ ධම්ම සුඛය මේකට අවශ්‍යයි. ඒ වගේම ඥාන දර්ශනය මේකට අවශ්‍යයි. මේවට නිකන් අර පොළොස් සම්පුලට අවශ්‍ය කරන පහේ ටික වගේ. ඔක්කොම පදම આવොත් තමයි සති සම්පජඤ්ඤයත් આવොත් තමයි පදම හරියන්නේ. ඒතර බාගෙට තැම්බගෙන යනකොට විකුණන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් නියම පදම ගන්න අමාරුයි. ඒ වුණත් ඒ වුණත් කියන්න වටිනවා අද තියෙන සමාජයේ වෙනදට වැඩිය අනුගාන දිවිත්ත ධම්ම සුඛේ වටිනාකම තේරලා තියෙනවා විශේෂයෙන්ම මේ පවතින තරුණ අසහනය නිසා. ඒ වගේම මේ පරිසර දූෂණය නිසා নানা ආකාර ලෙඩ රෝග නිසා. ඒ නිසා මිනිස්සු මේ සමාධි භාවනාවට පෙරඹිලා තියෙනවා. නමුත් ඒ කාන්තේම ආස්වාක්ෂයකට පිණසෙම හිතීවි සති සම්පජඤ්ඤම හිත පිණස හිතීවි කියන කමාරු කියන්නේ. ඒකේ පුද්ගලික මතයක්. ඒ පුද්ගල පළවෙනි වතාවට ධිට්ඨ ධම්ම සුඛේ මත්වෙන්න වක බලා ගන්න ඕනේ. දෙක ඥාන දර්ශනයේ මත්වෙන්න වක බලා ගන්න ඕනේ. තුන්වෙනි වශයෙන් කියන සතිසම්පජාඤ්ඤයට ගියා නම් ආසවක්ෂය කරපැත්තට යනවා කියන එක හිතා ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් සමාධිය වඩන්න. සමාධිය නැන්නේ පිටදම සුඛයක් නැහැ, ඥාන දර්ශන නැහැ කියලා බය වෙන්න එපා. සති සම්පජාඤ්ඤයෙන් පටන් ගන්න. ඒ අතරමඟදී හම්බ වෙන ඒ අතුරු උමම් මාර්ගයෙන් ඕනම කෙනෙකුට ආසවක්ෂයකට යන්න පුළුවන්. නමුත් සමාධි භාවනා තියෙනවනම් ඒ තුනම අතිරේක ලාභ වශයෙන් ලැබෙනවා නැයි කියලා චිත්තක් වික්ෂෝපයකටපත් වෙන්න ඕනෙත් නැහැ. ලැබුණයි කියලා ඒ අතරමඟ ඥාන වල නතර වෙන්නත් තරකයි. අන්න ඒකටයි මේ බුදුහාමුදුරුව හතර ආකාරයට දේශනා කළ තියෙන මේ සමාධිය. ඒ සමාධිය නැති නිසානේ දාර බුදුහාමුදුරුව හම්බෙලත් මේ ගියාමුදුරන්ට ඉන්නා තැනින් ගිහිලා අතිරේක මේ විතක් වලට යට වෙලා අමාරු වැටුනේ. නමුත් සරුවචන්සේ කිව්වට පස්සේ උන්වහන්සේ මේ කාරණා පහ තේරුම් අරගෙන ගැටේ ලියා ගන්න. ඒ නිසා දැනටත් වැටලා ඉන්නත් හිතන්න එපා අපි සදා අභෞවේ තත්ත්වයටපත් උනායි කියලා. අපිට මේවා වැරදිලා තමයි හදාගන්න වෙන්නේ හදාන හදාන යනකොට දවසක මේ බණ තේරෙන්නේ පව් ගෙවිච්ච දවසේ තමයි. ඥානෙ ඉදිරිපත් වෙච්ච දවසේ තමයි. නමුත් එතකම් කරන දේවල් නාස්ති වෙන්නේ නාස්ති වෙන්නේ මේ අතිරේක දේවල් වලට හිත යොදවීම නිසා සම්පජඤ්ඤේ නැතිවීම නිසා. ඒක නිතරම ඇති කරගන්න නම් හරි පාර යන කෙනෙක් ආදර්ශයට තියාගෙන නිතරම මට වරදින්න පුළුවන් කියන අදහස ඇති කරගෙන දිගටම උත්සාහ කරනවා නම් මේ සමාධිය විතර උදව් කරන වෙන ධර්මයක් ඇත්තේ නැහැ. ඉතින් මෙතන ඉන්න හුඟව දෙනෙක් දිහා බලපුවම මේකේ අඩුවකුත් පේන්න නැහැ. ඒක කිසි අඩුවක් නැහැ. නමුත් මේ වෙලාවේ මේ සමාධිය පවතින ditthදම සුඛේට මේ පවතින ඥාන දර්ශනයේ පිණිස දැන් මම සති සම්පජඤ්ඤය වඩන්න ඕනේ. ඔන්න එතකොටයි මේ ආස්වාක්ෂයකට යන්නේ කියන පෙළගැස්මේ දුර්ලභම් තියෙනවා. ඒකේ තේච්චර බරපතල අඩුපාඩුවක් නෙවෙයි. දිගට කරගෙන යන්න මේ සම්දිස්ථාන පවු කිරීමෙන් තමයි අපි නියම සමාධිය ඇති කරගන්නේ. ඒක වඩලමදී ඒ පිළිබඳව කතා කතා කරන ඇතියක් ඇති කරනවා. ඒකයි මේ පවිවේක කතා සමාධි කතා වශයෙන් සඳහන් කරලා තියෙන එක වඩලා මේ මිනිස්සු ඉල්ලුව පමණට ඔය ලාභයට විකින දේවල් දෙන්නේ නැතුව ඒ හරියට ඒ කතාවට කතා කරන්න යන්න පටන් අරගත්තොත් අපි ඒ සාරවත්න ධර්මය විලෝපණය කෙරුවේ නෑ අපිටත් වාසිය පිළිසනුගේ වාසිය පිටසත් හිටනවා එතකොට මේ මේගිය වගේ ස්වාමීන් වහන්සේලා අනන්තවත් පිටපොට ගිය අය ආපහු මේ සාසනයට ඇවිල්ලා මේ සාසනය කිසි කෙනෙක් අහක දාන්නේ මේ සාසනය බෙහෙත් කිසිම ලෙඩකට නැත්තේ නෑ. ඒ වැරදියට පාවිච්චි කරොත් මාත්‍රා වෙනස් කරලා වැරදි වෙලාවට පාවිච්චි කරොත් බෙහෙතෙන් හටගත්ත ලෙඩ තියෙනවා. නමුත් විසඳන්න පුළුවන්. ඒ නිසා සමාධිය ඉස්සරට කරගන්න එපා. සමාධිය නමුත් නැතුව බැරි ධර්මයක් විදිහට අරගෙන අවශ්‍යතාවයේ හැටියට සමාජයේ පාවිච්චි කරන්න නම් මේකට සම්පජන්‍ය අවශ්‍යයි. ඒ සම්පජඤ්ඤේ නම් මේ අත්තන්ගේ අඩුපාඩුවක් කියලා මම හිතන්නේ නමුත් ඒක හරියට වෙලාවට ඒකට මතු වෙනකන් Tamanට ආනිසංස පක්ෂය අඩු වෙනවා. නමුත් නාස්තියට යන්නේ නිසා මේ කරගෙන යන වැඩ ධෛර්යයක් ඇති කරගෙන මේ තියෙන සති සම්පජඤ්ඤයම අපට ඇති මේ තියෙන සමාධියම ඇති මේ හරි පෙළ ගැස්මක් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒ පෙළ ගැස්ම අපේ පාලනේ පවතින එකක් නෙමෙයි නමුත් අපි නැවත නැවත උත්සාහ කරනකොට දවසක අපි හරිම ඒ පදමට හරීම එකලකට වැටේවි. එම වැටීමෙන් පමණමයි මේ සාසනයට අපිට යමක් කරන්න පුළුවන්. සාසනයෙන් අපිට වැඩක් ගන්න පුළුවන්. ඒ නිසා අපේ මේ ගත වෙන ජීවිත ඒකාන්තයෙන්ම ඒ සාසනයට උදව්ව පිණිස වේවා. මේ ලැබිලා තියෙන වටිනා සාසනය අපගේ විමුක්තිය පිණිසම පිහිට වේවා. මේ ආකාරයෙන් අභ්‍යන්තර බාහිර සාසන දෙකම වඩා කියා ගැනීමට මේ ධර්ම කොටසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සමාධියත් ලැබේවා, සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කාර්යයන් සමාප්ත කරන්න ඉස්සෙල්ලා මේ කීවිච්ච කෙලිච්ච දේවල් පිළිබඳව මතමතාන්තර තියනවාද ප්‍රශ්න තියනවාද ප්‍රකාශන තියනවාද කියලා මේකට සාදර වෙන එක අපේ චාරිත්‍ර ඒ තමයි මතක් කරනවා කාට හරි කීවිච්ච කෙලිච්ච යමක් කියනවා නම් මතක් කරන්න. එහෙම නැත්නම් අපි පේන පේන කාටද පින්තන් දීමේ ඥාතීන් සීපත් කර ගැනීම අපේ පරමාර්ථ සීපත් කර ගැනීම අපේ සතිವಾರයේ දේශනා සවන සතිವಾರයේ මෙතන සමාප්ත කරන්න කියලාමයි වෙනවා. සමාධිය නැගීගෙන යන අවස්ථාව නම් සමාහිත පරිකෘත පරිවර්ත කුදු කුත් කම්මනිය ඊට පස්සේ සමාධි කුසලතාව කියන දක්ක සමාධි දක්ෂතාවය කරන ඒ උත්තාන කුසලයේ තිතික්කලවල මේ එනේ වශීභාවයට කරගනින්න. ඔය එක සමත වශයෙන් එක ක්‍රමයක් තියෙනවා. ඒ ධානවලදී පංචවශීතාව වශයෙන් දිනු කරනවා. මේ භාවනා විපස්සනාවේදී අතරම පච්චවික්‍රම ඥාන කියන්නේ ඒක තමයි ඥාන දර්ශන විමුක්ති විමුක්තිය ලැබුවොත් විමුක්ති ඥාන දර්ශනය කියලා එකක් තියෙනවා ඒකෙන් තමයි අරක පණ්ඩ විද්‍යාව මේක හොඳට වශී කරගන්න ඒ නිසා හැම ඥානයකදීම අපි හිතමු උද්‍යප්පේ ඥානෙ ලැබුණා කියලා නැත්නම් විලමකර ඥානෙ ඒ ඥානෙ ලැබුණාට පස්සේ පහුවෙන්ද ආයෙ නොලැබිච්ච තහට මුල ගෙනලා පටන් ගන්නවා පටන් ගන්නකොට ආය යන්න මන් දෙනවා මේ මොකද උනේ මං ඊයේ අත හිතේ යන්න බෑනේ කියලා. හදාගෙන යනකොට ඔන්න ක්‍රමයට තේනවා අන්න මෙතෙන් යනකොට ඥානෙ පහළ වෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ඒක මුල මැදාග වෙනකට වැඩිය ස්පාස්යෙන් බලනවා. ඒත් හිත විගාට යන්න බෑ. හිත ආය හිත කරක කරන්න. 10 15 හැරයක් එකම දේ කිරීමෙන් තමයි තහවුරු වෙන්නේ. එතකොට ඉතින් හිතෙනවා එහෙමනම් කොහොමද මේ මොකලන් ස්වාමීන් වහන්සේ අසුචි හම්තු බණපද දෙක කියනකොට මේ කෙරුවේ කියලා. තීර කියන්නේ පෙර ඇත්තට මේ මට්ටම් පහු කරලා තියෙනවා. ඒ සෑම දෙයක්ම උත්තාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා දෙකක් තියෙනවා. සල්ලි හම්බ කරාමදී ආරක්ෂා කරන්න දැනගන්න. හැම ඥානයක්ම ලැබුණට පස්සේ ඒ ඥානය තාවුරු කරන්න තමන් සීලයෙන් යම් කිසි තත්ත්වයක් කරන්න. පරිසරයෙන් විවේකයක් කරන්න දෙන්න. අර මට්ටමේ හිටියොත් එහෙමම එතන එතනම කරකැවෙන්න පටන් ගන්නවා. මඩේ ඉච්ච වාහනයක් උසෝනෝසන මට්ටමට ලී කොටවක් තිබ්බේ නැත්නම් පාත් කරන්න පාත් කරන්න මඩකොට තව ජහුරු වෙනවා. නිසා පොඩ්ඩක් ඉස්සරහට පස්සේ ලීපොටක් තියාගන්න. ලීපොටේ කියන්නේ යාන්ත්‍රික දෙයක් නෙවෙයි පාතන වැටෙන්න. ඒ නිසා Taman දරගන්න යම් කිසි ඥානයකටපත් වුණා නම් ඊට පස්සේ යම් යම් දේවල් කැප කරලා විවේකීතියක් වැඩි කරගෙන ඒකට පොහොර පිණිස ගියාම ආයෙකට තහවුරුලා ඒක උඩින් තව ටිකක් උඩට. අන්න එහෙම එහෙම මේ හැම එකෙදීම සාමාන්‍ය බුද්ධිය පාවිච්චි වෙනවා නම් අපිට තේරෙනවා සංසාරෙ මෙතෙක් නොකරපු විදිහේ මේ ජීවන රටාවේ ආජීවයේ වෙනස්කම් වගේක් ඉල්ලනවා. ඒක දෙන්න පුළුවන් නම් අපි හරි පින්නන්තයි. දෙන්න බෑ සමාජලාට කරන්න බෑ මොකද අපි අල්ලලා තියෙන බැඳුම් වලින් හිර වෙලා නමුත් ටික කාලයක් ඒකට වැඩ කරන යනකොට ඒක විදිය නැත්නම් ඉදිරිය වැටෙනවා වගේ යනවා. ඉතින්දි සීලේ හුඟක් වැදගත් වෙනවා. සීලේ වගේම ආචාර ධර්ම හරි වැදගත් වෙනවා. මේ මට්ටමට යනකොට කාගෙවත් ඉල්ලන්න එපා. කාටවත් කියන්නත් එපා. කාටවත් තේරෙන්නේ නැහැ මේක. Taman දැනගන්න ඕනේ මේ ත්‍රිති කුසලය උපාන කුසලයේ ඇතිකරන්න ඇතුළෙන්න බෑ. අර පරිසර සාධකත් අවශ්‍ය වෙනවා. ඒක තියෙන යුගයේ තමයි අපි බුද්ධාම බුද්ධාස් බුද්ධ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. නැති කාලේ දැනුණත් පරිසරයෙන් ලබන්නම බෑ කියලා කියනවා. ඒ බුද්ධලට ක්ෂාත්‍යයට ආරම්භ හරි සෝකයි. දැන් තියෙනවා. අන්නේ පුංචි දේවල් ළඟාගෙන කියනවා බෑ කියලා. ඉතින් ඒකට මේ ඒ විස්තර ටික බලනකොට ආසන්න කාරණේ අපි මේ කියා බලනකොට සාමාන්‍ය බුද්ධිය උගන්වන්නේ. අර ගිය ගමන වැදගත්. ඒක ආරක්ෂා කරන එක. ලැබිච්ච දේ රැකගන්න එක. ඒක තමයි හරියම. දැන් අද බලන්න ලෝකේ අපි දන්න යුගයට වැඩිය නැත්නම් අපේ අම්මල තාත්තල දැනුනේ එක මිනිස්සු කොච්චර හම්බ කරනවද කියලා. කොච්චර කාබාහිනිය කරනවද කියලා බලන්න කිසිම තේරමක් නැති. මේ නාමක දේවල් වලට පුදුමාකාර හොබනයකට පාවිච්චි කරලා ඉවරලා අර රෝමහතු ඉන්නකොට බණ කිව්වෙත් එක මේ අකු පඩි වැඩි කරලා ඇඩුවට ගන්න පඩි වැඩි කරන නමුත් මේ පඩිය පාවිච්චි කරලා බොණ්ඩ විතරක් බොණ්ඩ පඩි වැඩි කරලා කරලා තියෙන ඒ වගේ මේ මිනිස්සු තේරෙන්නේ නැහැ පාවිච්චි කරන්න අපි අපච්චි ඉන්නකම්ම කිව්වේ හම්බු කරන එක නෙවෙයි අමාරු විදක් කරන එකයි අමාරු ඒකදී තමයි සීය තියෙන්නේ නිසා මේ ඉන්න කිසි කෙනෙකුට ඒ ධර්ම වල අඩුවක් වෙලා නැහැ මේක තියාගෙන ඒකට නොගැලපෙන වැඩ කරනවා ලාහට ගෙන්දේ උඩු කරන්න බෑ නහට ගෙම්බ ගත්තකම උපයින. මේ වයින් ස්ප්‍රිට් හරි පෙට්‍රල් හරි ඇල්කොහොල් හරි විවුර්ත බාධක වල කියන්නේ නැහැ. සීල් කරලා තියෙන්නේ. සීලෙත් ඒ වගේ තමයි සීල් බඩුවක්. අපි බඩවස වෙලාකට ඒක සීල් ගන්නව නැත්නම් සීල් ගන්න. දෙකම අරලා කියන්නේ. මේක බුදුරජාණන් මේක මේ ආවෘත දර්ශන පද්ධතියක් තියෙන එක යම් කිසි ප්‍රමාණයකට අරලා කරතේ. ඊට පස්සේ දවසේ අතුලට ලැබෙන්නේ. හරි කැපකිරීමක් කරන්න කරත් හැකි ඒක. කාගෙන්වත් ඒකට සාක්ෂි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තිතුකුසලය මේ එක එක මට්ටම් කියනවා විපස්සනාදී කියන උගාවක් සාමාන්‍ය බුද්ධියට ගලපෙන. ඒක දිහා බලනකොට ඒ පුද්ගලයාට පිටින් ලැබිය යුත්තක් නැහැ. එයා ඒ ප්‍රමුඛතාවයන් තෝරාගෙන මේ දේ කරනවා මේ දේ නොකරනවා කියන එක කෙලින්ම බලපානවා ලබාගත් දේ තහවුරු කර ගැනීම වැඩ පිළිවෙල. ඒක හරියන්නේ මේ සුන්දරවත් දෙයක්. يعني බොහොම කලාවක් ආර්ට් එකක්. අල්ලගෙන අල්ලගෙන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් නම් පොට පෑදීගෙන එනවා කියලා. ඉතින් ඒක කොහොම යනකොට තේරෙනවා. අවසරයෙන් දැන් මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ ආරක්ෂා වෙනවා එහෙමද කියන්නේ. දෙක දෙපැත්තට යනවා. මේ සති සම්පජන්‍ය තියෙනවා නම් සීලේනවා සීලේ තියෙනවා සති සම්පජන්‍ය එනවා. ඒ වගේම සමාධියක් ආවට පස්සේ Tamanne තේනවා මේ සීලේ කඩන එක ලේසි. නමුත් මේ ඇති කරගත්ත සමාධියට කරන හානියත් එක බලනකොට හතුරෙක් කරනට වැඩිය කරද්දක් Taman කරනවා. දැන් සීලේ රකින්න එක නෝන්ජල් වගේ වෙන්නේ. නිකන් ඔක්කොටම බය වෙලා වත් පිළියෙත් කර කර ඉන්නේ වගේ කියලා. නමුත් ඒක කෙරෙන්නත් සමාධිය දිගට යන්නේ. සමාධිය කැඩෙන්නේ අනුන් කරන දේවල් නිසා නෙවෙයි. Tamanම කරන තකතිරු කම් නිසා. අනුන් පොළොවන්නේ දෙතියි. අනුන්ට වග වෙන්න ඕනද? නමුත් ඒව ඒගොල්ලෝගේ අධිකාරී ශක්තියට දාන්න බෑ. Taman තීන්දුව කරන්න මේක මගේ වැඩක්. මේ සමාධිය බෙදා ගන්න බෑ. නිසා සීලය කියන එක මට කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම පෙරපින් කරලා හොඳ පෞරුෂත්වයක් ඇති කෙනෙකුට අගියට එල්ලෙට විදිහට හතෙක් වෙඩි කියන දන්න සෙල්ලක්කාරකමට වැඩිය හතෙක් නොමරා සිටීමේ ශක්තිය. දැන් භාවනාදී මොනම දෙයක් කල්පනා නොකර මොනවද නොකර සිටීමේ ශක්තිය. භාවනා එහෙම යන්න ආරම්භ ශක්තිය. ඒක ආමතර දේවා. දුවාරා එල්ලට වෙඩි කියලා සතික් වෙඩි තියනට වැඩිය අමාරුයි කියලා ධර්මචර්ය කියන්නේ. තමක් කරලා ශිල්ප දක්වනට වැඩිය කිසිම දෙයක් නොකර නොකැලසී සිටීම සහ නොකැලසා සිටීම කියන එක ලොකු තපසක්. ඒකෙන් තමයි අපි ඔය මේ සති සම්පජඤ්ඤයක් කුරු ගන්නවා, සීලෙත් කුරු ගන්න ගන්නවා, ඇතුළේ තමන්ට කියලා ಗುಣ පද්ධතියක්. තමන්ට කියලා විශ්වාස කර හැකි ආත්මයක්, ಗುಣ ආත්මයක්. තියෙනවනම් ඒ නිසා කවුරක්වත් ඔය කිව්වට ඇවිල්ලා බැනකට ගණන් ගන්න නිසා මොනවත් නැහැ. Taman ඒ දේ කරගෙන යනවා. ඒක එනකන් අපි තුන් දහසකුත් අත්හැරලි කරනවා. ඒකට ධර්මචර්යයෙන් දෙයක් කියන්නේ. සමහර අවස්ථාවේ මේ ඔය අවස්ථාවේ උපේක්ෂා තාන් ගන්න කියලා තියෙනවානේ. අර මේ කෑම ඕනේ, මේ වේදම ඕනේ, මේ අර දැන් මේ දැන් මේ වගේ පුද්ගලයන් අතුරු කරන්න ඕනේ. අන්න ඒ වගේ ධර්ම ටිකත් ඔතන බලව බලපාන. ඒක අපි සාමාන්‍ය බුද්ධි කියලා කියන්නේ ඉතින්ද ඉස්සෙල්ලා හිතන දේවල් හිතලා බෑ ඉතින් කියනවා. ඒක නිසා අලුත් අලුත් කරන්නේ. කාඩ් කුට්ටන අනලක් අලුතෙන් අඳලා අලුතෙන් බෙදලා යන්න ආරින්නවා. ඒක හම්බ වෙනවා. ජීවිතේ හැමදාම අලුත් වෙනවා. අපි හිතන්නේ අපි හිතන්නේ ඒක හරීම ට්‍රැක් එකේ දුන කෝච්චි පාර දුනවා කියලා. මුදවට විරුද්ධව බැලුවොත් ඕනේ බන්ධනයක ඇතුළේ විවේක ලබන්න පුළුවන්. ඕනේ විවේකයක් ඇතුළේ ඉන්න ඕන බන්ධන හදාගන්න පුළුවන්. ඒවා වෙනස් වෙනවා. ඒ ආගයන් ආඩම්බරයෙන් වෙනස් වෙනවා. ඒක තමයි අපි ඇත්තටම කියන පරිණාමය සදාචාරාත්මක පරිණාමයක බුදුහාමුදුරුවෝ අවුරුදු 7ක් ඇතුළත කරතයි. බෝධිරාජ සූත්‍රයේ උදේ හැවුවොත් හැන්දෑවේ කරතයි. මේ අපි ළඟ ওই තියෙනවා කියන මොනම බන්ධනයක්වත් මයිලකින්වත් ඇදිලා නැහැ. හිතෙන්නේ බැරිද? අරගෙන නොකරම බෑ කියලා. ඒ මිනිස්සයා හයියෙන් අල්ලගත්තොත් අහුවෙනවා තමයි. ඒක ගණන් ගන්න නැතුව හිටියොත් ලෝකේ නම් බයිනවා. කපුවක් නෑ, කක්කුවක් නෑ රේ මේ කියලා. අපි ලෝකයේත් එක්ක මේ ජීවිතේ විතරයි බන්ධනේ තියෙන්නේ. ජීවිතේ හිටිය වෙන කවුදොත් එක්ක. ඔතෙන් ගියාට පස්සේ පිටාචි කුමාරට නැත්තම් ওই යසෝදරාව දාලා බබා හම්බෙද්දා යන්න පුළුවනේ. ඒක සාමාන්‍යයෙන් මේ ප්‍රතිසම්පන්නය ඒ ඇතුලින් අනිවාර්යයෙන්ම සති සම්පජාන්‍යයට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන ආසන්න කාරණා වෙලා තියෙන සමාධිය. තවත් ප්‍රතිඋත්පන්න වෙන්න පුළුවන් සති සමාධිය වඩලා තියෙන සති සම්පජාන්‍ය වඩන කෙනාට සමාධියත් ඒ අනිත් පැත්තට යනවා. සති සම්පජාති කියලා සමාධි වෙන්න සමාධිය තියෙනවා සති සම්පජාති වෙන්න. ඒ නිසා මාර්ග දෙකක් තියෙනවා. සතිය තුලින් මේ පාට වෙන්න පුළුවන් සමාධිය තුලින් මේ පාට වෙන්න පුළුවන්. සතිය තුලින් එකනා කියනවා විපස්සනා කාර්යය. සමාධියේ සිත දියුණු කරලා තියෙනවනේ සති සම්පන්නය වැඩෙන්නේ. සතිය තියෙනවා නම් සම්පජාති සතිය සමාධිය අනිවාර්යෙන් වැඩෙනවා. සමාධිය තියෙනවා අනිවාර්යෙන්ම සමාධිය සතියට දාගත්තොත් ඔන්න බුදුහාමගේ පණිවිඩය තේරෙනවා. ඒක සමාධියේ මේ බුද්ධියට ගත්තොත් ආසාව සතු විඳින්න ගත්තොත් සතියට වෙලා ගත්තේ නැත්නම් සමාධිය තියෙනවා නාස්තික. ඒ සමාධිය උට හිතසෝ පිණිස පවතින්නේ මේ මනුස්සයාට ආරා මේ මේ අසිරතාවයකට විසින්න තමයි. නැතිව සමාධිය කඩා ගන්න විදියක් නැහැ මේ බුදු වෙන කුමාරයා අතේ. එයා බුදු වෙනකොට මම මැරිලා අර මේ අසංඥ සත්‍ය උපදිනවා. මේ අරූප ලෝකේ බනහන්නත් නැහැ මොකක්වත් නැහැ. උන්ට සමාධියේ තියෙන ආසාව නිසා තමයි උපේලා තියෙන ධ්‍යානය අතාරින්න බැරි කම නිසා අඬනවා. ඒ වගේ මේ සමාධියේ තියෙනවා ආස්තික නාස්තික පැති දෙක. මේ දෙකම හැබැයි ලෞකික පැත්තේ හොඳයි. නාස්තික වෙන්නේ ලෝකෝත්තර පැත්තේ. ඒක තමයි අපි මේ මතු කරගන්න ඕනේ. සාකච්ඡා කරලා කරලා මතු කරගන්න ඕනේ. කියනවාට සමාධිය ඒක මොහොත් කරගන්න ඕනේ. තීව්‍ර කරගන්න. ඒ තීව්‍ර කිරීම තමයි සම්පජන්ණය කරලා දෙන්නේ. ඒකත් ඉබේ වෙන්නේ. ඒ වගේම කවදාකවත් තමන්ට කල්පනා වෙන්නේ නැති. අනිවාර්යෙන් පරතෝഘോഷයේ තියෙනවා. යෝනිසෝමනසිකාරය ඇති වෙන්නේ අනිවාර්යෙන් බුදු කෙනෙක් උපදිනා බහලා කියන්නේ උඹලඟ තියෙනවා මෙන්න මේකේ මේ ඔළුව පොඩ්ඩක් හැදිලා තියෙන ඔළුව කෙලින් කරගන්න. මහතෝනක වගේ වෙලා තියෙනවා පිටට. ඔළුව පිටිපස්සට හිටලා තියෙනවා. ඒ නිසා ඔළුව කෙලින් කරගෙන ගියොත් කඳ පිටිපස්සට කඳ ගියොත් උදාහරණ කරනවා පොඩ්ඩක් පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙන්නේ මෙහෙම කරපන්. ටක් ගාලා පයින්නවා ඒකට 60 හතරකට වගේ. දැන් අර පස්සේ ඔළුවයි කඳයි දෙකම එක පැත්තට යනවා. ඒකට සම්බන්ධයෙන් සමාජයේ එකට යනවා. එහෙම ඇත්තෝ හරි අමාරු දකින්න ওই විදිහට එන්නකම්. උගලදෙනෙකුගේ බෙල්ල පිටපතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් hina වෙන්නත් හොඳ කතා කරනකොට හොඳට තේරෙනවා. ආතෝනගේ වගේ තියෙන ඔළුව කොහෙද කඳ කොහෙද හයියෙන් වැඩ. ඒකවත් දැක ගන්න හදා ගන්න වෙලාවක් නැහැ. ඒක තියාගෙන දුවනවා තමයි. මේ කවුරුද පොඩ්ඩක් හිතවමත් කියලා මේක බෙල්ල හදලා දෙන්න. ඒක හොඳට කුණුවක් ගන්න බුවා මොකද? මේ තවසට පිස්සුදෝයි මේ හදිසි වැඩකට යන්නේ. බෙල්ල හදාලා ඉන්න වෙලාවක් තියෙනවා. අපි මේ නතර ලයින් වෙලාවෙත් හැදෙන්නේ නැත්නම් ඉතින් ශෝකයි කියන්නේ. අපිට කරන්න තියෙන්නේ මේ නතර ලයින් වල වැඩ මොනවාක්වත් නැහැ. ඔක පොඩ්ඩක් අර ඇලයින්මන්ට් එක හදලා දාගන්න. අටපන්න නෙවෙයි සෝමනාකට ටක් ගාලා පන්නන්නේ අන්න ඔය පන්න ගත්තොත් එහෙනම් ඉතින් බුදුහාමුදුර ජීවත් වෙනවා තමයි. නැත්තම් නම් බෑ. සපුත්ත වාස්මනය දුප්පකරඥන් වහන්සේ දේශනා කරපු තැන සංඥා වේදනා ඒක නැති වුණේ නිරෝධ සමවස්තේ සමාධියෙන් පස්සේ ඊට පස්සේ තමයි විපදක්කු විපදාන දර්ශනතුනේ සර්වඥාන්තේ සර්වඥාන්තේද නෑ ඒක සර්වඥාන්තේ නෑ තමයි ඒක මේ ඉදිරිපත් කිරීමේ දෝෂයක් මොකද පුතු වෙන දවසේ ආස්වාක්ෂය කර ඥානෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ත්‍රිවිද්‍යාව පහළ වුණා විද්‍යාව පහළ වෙන ආස්වාක්ෂය කරන්නේ පහළ නැති විද්‍යාව අන්තිම එකනේ ආස්වාක්ෂය කර ඥානය කියලා කියන්නේ ඒක නම් ඉතින් සාමාන්‍ය සම්මත ක්‍රමයේ හැටියට එහෙම වෙන්නේ නැහැ නමුත් අපි හිතමු සමාධි භාවනා දැන් මේ පාඩම මත වෙන සම්පජාන්නේ ඉතල සමාධිය තිබිය යුතුම නේද කියලා ප්‍රශ්නයක් අහුවන්නේ ඒකෙත් තියෙන සමාධි සතිය දිගේ ගියාම සමාධියක් කම්පමාට හැදෙනවා ඒක ඔය කියන සමත සමාධියක් ධ්‍යාන සමාධියක් නොවෙන්න පුළුවන් නමුත් අවශ්‍ය කරන කෙනික සමාධිය හැදෙනවා නමුත් මාර්ග ඥානකදී හෝ ඒක නැත්නම් නිරෝධ සමාපත්තියට යනකොට ඒ සමාධිය සමත භාවනා කරලා ධ්‍යානයකට ආපු කෙනෙකුට වගේ පොලිෂ් වෙනවා. ඒකට ඒ පුද්ගලයාට මේ අපි කියනවා නම් මේ අවශ්‍ය කරන මේ දිබ්බ චක්කු දිබ්බ සෝතාති ඥාන නිකන් තිරයක් අයින් කරලා වගේ පේන්න පටන් ගන්නවා. එයා හෙව්වත් නැතත් පේන්න පටන් අරගන්නවා. ඒ කියන්නේ උග්‍රම අවස්ථාවන්නේ සතියේ අන්තිම ඉහළ අවස්ථාවල්. එතකොට මේ සතියේ ඉස්සර කරගෙන මම මේ වයිදී අපි කතා කරන ඉර්ධිපාදවල වීර්ය ඉද්ධිපාදේ ගියා නම් අනිත් හතර හදාගෙන යන්නේ යා. චිත්ත ඉද්ධිපාදේ ගියා නම් අනිත් තුන එයා හදාගෙන යන්නේ. එතෙන් යනකොට ඒ බලශක්තියක් හම්බෙන මුළු පද්ධතියම තමන්ගේ මතු කරගෙන සමාධිය එතකොට එනවා. එතකොටත් සමහර විටක ඔය මේ ඥාන දර්ශන පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ චිත්තක්ෂණේ ඔක්කොම ටික පහළ වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ අපි කතා කරන්නේ එක එක චරිතවල හැටියට සමත පූර්වංග විපස්සනාට යන ක්‍රමයක් තමයි මේ සමාධි භාවනා සූත්‍රයේ තියෙන්නේ. හැබැයි ඒකෙන් මේ විපස්සනාවේ මර කට්ටියට වල කපලා නැහැ. ඉඳ කියලා කියනවා. ඕකෙම අනිත් පැත්ත පෙළලා දෙන්න පුළුවන් සති සම්පජාඤ්ඤයෙන් සමාධිය යන පාරක් පෙන්නලා දෙන්න පුළුවන්. ඒක ඔය මේ සති සම්පජාඤ්ඤ සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒත් ලොකු සංස්කෘතික බණක් තියෙනවා. ඒකෙන් පෙන්නන සති සම්පජාඤ්ඤයෙන් ගිහලා හිරියෝ තප්ප, ඉන්ද්‍රිය සංවරය, සීලය, සමාධිය ඒ යන කමියුත් තියෙනවා. ඒ මේ පුද්ගල ආභ්‍යාස වල හැටි හැටි තමයි. අධ්‍යාසයේ හැටියට. සාමාන්‍ය කෙනෙක් භාවනා කරලා රතනහන්න තමයි ඉක්මනට බෑ කියන එක තේරෙන්නේ. සර්වඥතාඥානෙ කියන එක මේ අපි සාමාන්‍යයෙන් අරමුණු කරන්නේ අපි කියන්නේ සර්වඥාන්වහන්සේ දේශනා කර ධර්මයේ අරගෙන ආශ්‍රවක්ෂය කර ඥානය කියන අරියත් ඥානෙ ලැබුණත් අපට ඇති. නමුත් ඒකක් ලබාගෙන ඒක තව කෙනෙකුට දේශනා කරන්න ඒ ඥානෙ මදි. බුදු කෙනෙක්ම වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඇති කරන සර්වඥතාඥාණයෙන් තමයි තව කෙනෙකුට අරියත් කීමේ පාරමී කියලා දෙන්නේ. එහෙම නැත්නම් සරුවත් සාධකයකට පුළුවන් පාරමී කියලා දෙන්නේ. ඒ නිසා සර්වඥතාඥාණය කියන එක අපි දකින්නේ රහත්ගත් වහන්සේ නමකටත් බොහොම කරුකටයුතු තත්ත්වයක් ඒක තමයි ওই මහායානයේ තේරවාදයේ වෙනස. තේරවාදයේ කියනවා ඒ සර්වඥ වහන්සේ දීපු පාර අනුව රහත් මාර්ගයට පත්වනත් ඇති කියලා. මහායාන කියන බෑ බෑ. ඒක රෞත්‍රී සරුවඥම වෙන්න ඕන. සරුවඥම වෙන්න ඕන. වෙනකම්ම මේක සම්පූර්ණ නැහැ. මෙව මේ තේරවාදී හදාගත්ත සෙකන්ඩ් හෑන්ඩ් බඩු රීකන්ඩිෂන් බඩු අපේ ඔරිජිනල් එක පෙන්නන්නේ කියලා. ඒකත් එක කියන්නේ කෙලින්ම සර්වඥතා ඥානය වගේ. බුද්ධ ඥානය කියලා. ඉතින් එතකම්ම ඉන්න ඔක්කොමලා බෝධිසත්ව කියලා තමයි කියන්නේ. ඉතින් ඒව පසු කාලේ නැති වෙච්ච මට කියලා තමයි අපි කියන්නේ. තියෙන්නත් ඇති අපි දන්නේ නැහැ. නමුත් ඔයගේ නිකාය වශයෙන් බෙදලා තියෙන කතියක්. මගමලා ඉබ්බ චක්කු බිබ්බ සෝත වගේ වුණා මේ භාවනා තුළින් ඒ න්‍යාම ධර්මයක් වශයෙන් නේද ඒ කියන්නේ හිතේ ජීවනෝ මත්තමානෝ එන්නේ දෙපැත්තක් තියෙනවා එකක් විපස්සනා කරනකොට එකක් මතුවෙනවා සම්මසන ඥානෙට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම අතීතේ පේන්න පටන් ගන්නවා සමහරවිට මෞගබෙන් එහාටත් යනවා නමුත් විපස්සනා කරන එක නම්බු කරන්නේ නැහැ කිරුවොත් එහෙම වර්තමානයේ ගිලිනවා එහෙම නැතුව චතුත්ථ ධ්‍යාන දක්වා ගිහිල්ලා නැත්නම් අරූප ධ්‍යාන වලට ගිහිල්ලා ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරන දේන අදිෂ්ඨාන කරන්න ඉන්නේ. මට මේ ඥානෙ පහළ වේවා කියලා. එතකොට ඉතින් පෙර කරු පුරුද්දක් තියෙනවනම් යාට ඒ සුදුසු ඥාන පහළ වෙනවා. තම ජීවේ ඉන්න කාලේ මට මතක ඇවිල්ලා මම ලොකු දාන්නේ හොව ඉතින් මේ මේ ඔකේ කියන්නේ ක්‍රමය. කියන්නේ කියනවා අරූප ධ්‍යානෙට ගිහිල්ලා අදිෂ්ඨාන කරන්න කියලා. එතකොට පහළ වෙනවා. ඒක සමතමේ ඥානය. ඒක සමතේ විපස්සනාවේදී පහළ වෙනවා. ඉතින් මේ දෙකම මේ වෙන් කරලා අඳුරගන්න සර්වඥාන්ත නම් පුළුවන්. නැත්තම් භාවනා කරන එකට තේරෙන්නේ නැහැ මේ මොකටද මොකද්ද මේ වෙන්නේ කියලා. මේ සති සම්පජඤ්ඤෙමුත් යනවා. සමාධියෙමුත් යනවා එක පැත්තකින් බලන්න. අතන සමාධියට කිහිල්ලන්නේ අදිස්ථාන කරන්න ඕනේ. විපස්සනා පැත්තේ යනවා නම් ඒකේ විශ්ව يعني සංයාම ධර්මයක් වශයෙන් පහළ වෙනවා. ඒ කියන්නේ මාර්ග ඥානෙදි පහළ වෙනවා නැත්නම් අර නිරෝධ සමාපත්තියේදී පහළ නැත්නම් අරියත් මාර්ග ඥානෙදි පහළ වෙනවා. මේ සුද්ධ විපස්සනා කරනකොට ඒව පහළ වෙන්නේ නැහැ කියලානේ සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ අර සමට භාවනා කරලා ලැබිවා. ඒකකින් එහෙමම ඉච්ඡිත සාරෝ කියන්න බෑ. සමාධිලාවට සුද්ධ විපස්සනා කරපු යත්තන්ගත් අර වගේ විශාල පිළිසිදු ඈත තියෙන දේවල් ඇහෙන ඈත දේවල් පේන ඥාන පහළ වෙනවා. ඒක අර දිබ්බ චක්කු දිබ්බ සෝත කියන වෙලඳ නාමයට යට නොවුනට කෘත්‍ය කරනවා. එන්න කල්‍යාණ මිත්‍රාන් සීලය ඊගාට දස කතා ඊගාට විද්‍ය විද්‍යාරම්භ කතා ඊගාට මේ පඤ්ඤා කතා මේ උද්‍යප්පගාමිනී පඤ්ඤාය සමන්නාගතෝති පංච ප්‍රධානාංග වල තියෙන පඤ්ඤාව ඒ ඒවා ටික දැන් ওই සීලය දැන් මේ දස කතාවලට සීල කතාවලට වැටෙනවා ඊගාට විරිය ආරම්භකට අපි දැන් කතා කරන්නේ ඊගාට වැටෙන්නේ ඒ පුද්ගලයා විරිය ආරම්භක ආගද්ද විරිය පුද්ගලෙක් වෙන්නත් ඕන. ඊට පස්සේ උපත්ති ප්‍රඥාවක් තියෙනවා. උද්‍යප්පේ ඥානේවත් දැක ගන්න පුළුවන්. පඤ්ඤාය සමන්නාගතෝ උද්‍යත්ත කාමීය පඤ්ඤාය සමන්නාගතෝ කියලා කියන්නේ සාමාන්‍ය දුරුමිලිස් කන මොලයක් තියෙනවා. නිකන් සාමාන්‍ය මොනවාක් හරි නැතුව කෙනෙකුට මේක කරන්න බෑ කියලා ඒ කරුණු පහෙන් ඒ නැත්නම් ඒව සම්පූර්ණ කරලා දෙන්නවා. අපි මේ ඉන්නේ තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාදී අර ඔක්කොම පිළිබඳව කතා ටික සඳහන් වෙනවා. ක්‍රියා වශයෙන් සීලයයි සීලය වෙන වෙනම සඳහන් වෙනවා. ප්‍රඥාව සඳහන් වෙනවා. කමන්නේ කට්ටියෙන් බැලුම් ගන්න ඕනේ. සමාධියෙන් පසු අධිෂ්ඨානීයතේ ඉරීමේ ක්‍රමයේදී පළවෙනි පියවර ගිහිල්ලා දෙවෙනි පියවර ගිහිල්ලා තුන්වෙනි පියවර අධිෂ්ඨාන කරනකොට ස්වාමීන් වහන්සේ ගොඩබොඩක් හදුවාගේ සද්දෙත් එහෙම තත්ත්වේ බොහෝම හිතන්න බැරි ඉහළට ගියා. ඔය කියන්නේ මොකද්ද ඔය විය අධිර කියලා වචනේ වෙනස් කරන්න. අධිර කියන වචනේ අපේ මොකබලට කියන්නේ. ඒ තුනේ සරල ධ්‍යානෙ. ධ්‍යාන පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන. ඔව්. සුභාස ඇත්තටම හද්දෙත් ඇහෙන නැත්නම් හිතන්න බැරි උඩකට ඊටාම සෙනෙහෙන් ගිහිල්ලා එතන වර්ණවත් රූප මුකුත් නැහැ. පුදුම සතුටක් තියෙනවා මගේ කර්මයට දවන්න මම එතන ඉඳගෙන මූල කර්මස්ථානයේ ඉන්නවා ඊට පස්සේ ලක්ෂණ ඊයන් දැක්කම නේ ඇඳින් වෙනවද දඩස් ගන්නන්නේ ඒකේ හානියක් වුනේ නැද්ද අර වින්දනේ නෑ වින්දනේ නම් හානියක් වෙලා නෑ ඒකනේ වැටුණා කියලා තමන්ගේ වචනෙම කියවෙන්නේ නමුත් මේ එක සැරයක් වෙච්ච දෙයක් දුව කතා කරන ජීවිතේ ඊට පස්සේ වෙන්නේ නෑ එහෙමනම් අපිට හරි අමාරුයි මේ අර්ථකථන දෙන්න ගමන්නත් බෑ මේක නම් න්‍යාමය. ඔක නැවත නැවත වෙන්න ඕනේ. න්‍යාය ධර්ම කරන විද්ද වෙන්නේ ඔක නැවත නැවත වෙන්න ඕනේ. එහෙම වෙනවනම් Taman දෙයකට වෙන්නේ භාවිත බහුලීගත කිරීමෙන් ඒකේ කුසිලීලාරයක් මේ කෝඩු ගතියක් මුකුත් නැත යන්න පුළුවන් තත්ත්වයට එනවනම් ඒක එක සැරේ වෙනවා කියවට පස්සේ ඒක අහම්බයක්ද මොකද්ද කියන්නේ බෑ. ඒ නිසා භාවනා වචී ඈ කායම උත්තරේ හම්බුනේ නෑ. නෑ කා උත්තර දෙන්න බෑ. අපි මේ පාර යනකොට ඒක පාරට පාරවට අකුඹි පැන්න කිව්වහම මොකට හේතු කරනවා නෙමෙයි අපිට කියන්න බෑ. ඒක හැමදාම උතර වෙනවා නම් විතරක් අපිට පේනවා එතන ඉච්ඡිතසාර පණිවිඩයක් තියෙනවා. ඒ නිසා වශී කිරීමේ අනිවාර්ය අංගයක් තමයි ඔක උඹේ නම් ඔක ලැබකෝ දැන හෙටත් එන්න. අනිද්දත් එන්න. අනිද්දත් ඒ නිසා දැන් අතාරපන් බය වෙන්න එපා. අතාරින්න බය අපව නොවනවනේ. ඒක උනේ මූල කර්මස්ථානේ හොයන්නේ යන්නේ නෑ. නෑ මූල කර්මස්ථානේ හොයන්න යෑම දෙවෙනි ධ්‍යානටත් බාධායි. පළවෙනි ධ්‍යානෙදි විතරක් කරගෑ මොකද පළවෙනි ධ්‍යානෙ තාම විතක්ක ਵਿਚාර තියෙනවා. නමුත් දෙවෙනි ධ්‍යානෙදි හෙව්වොත් හොයන්න පටන් අරගත්තොත් ධ්‍යානෙ කැඩෙනවා. ධ්‍යානෙ කැඩලා බෑ අඩුගානේ කර්මස්ථානේ අහුවෙනවා. ඔය තුන්වෙනි ධ්‍යානෙට යනකොට විතක්ක ਵਿਚාර නැති වෙලා දව පියවරකුත් තනලා තියෙනවා. ඒක කියනවා ඊට වැඩිය ප්‍රශ්නයක් වත්න චතුර්ථ ධ්‍යානෙකම නානපානේ නැති වෙනවා කියනවානේ. ඒක විශාල ප්‍රශ්නයක්. තාවකාලික පොතේ විදිහට දෙනවා ආනාපානේ හොයන්න ගියොත් තියෙනවා. හැබැයි ධ්‍යාන කරන්නේ. ගිය ගමන්ම විනාඩියක් දෙකක් විතර යනකම් නිකන් හොඳ සිලින්ඩාරයක් තියෙනවා මොකක්වත් හොයන්න වෙලාවක් නැහැ නිකන් කරන්ට් එකක් වදිනවා වගේ ඉන්නවා ඊට පස්සේ තර්කමනසට ආව ගමන් සමහර හොයනවා හොයනකොට ආනපනේ නැහැ කියන්න බෑ තියෙනව නේද කියලා තර්කේ නැගෙනවා පොත වැරදි නේද හැබැයි ඒකට මිනිහට වැරදිලා මියගේ දැන කැඩලා එදාසක් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නන්දියක් අයිනේ මේ ධ්‍යාන සමාපත්තියෙන් සම්බන්ධලා ඉන්නවා. මට මතක නැහැ මොකද ධ්‍යානෙ කියලා. නැගිටලා ආව ඇවිල්ලි කරලා පිළිදෙස සඳහන් කරනවා මම මේ ධ්‍යානෙ ඉඳදී මට ඇලේ ගංගේ ගඟේ නාන සත්තුන්ගේ අලියන්ගේ කුංචනාලියම්මයි කියලා. ආ එතකොට ප්‍රශ්නයක් වෙනවා කොහොමද ධ්‍යානෙ ඉඳදී සත්‍යන්නේ කියලා. ආ මෙතනදී විස්තර කර දෙනවා ඒ මොකලන් සාංශිත විතරක් ධ්‍යානෙන් කැඩිලා සත්‍ය අහලා ආපෝ ධ්‍යානෙ යෑමේ තක්ෂක මැදේ වැඩියම තියෙන උන්වහන්සේට තමයි. අනික් අයට එතකොට ඒක පිළිබඳව සැක උපදෙලා ඊගාසරේ කෙලිම දිහාට ය아가න්න බැරි වෙනවා දැන් මට වැරදුනා නේද කියලා නිවර්ණයක් පහළ වෙනවා අල්සාන්ති වශී කියලා කියනවා ඒක නිසා ඒක එක සැරේ යනකොට ඔයගේ නිකන් ලියන්න දෙන මල්ල ඔබල බලන ගතිය අර තර්ක මේ මොනවා කියන්නේ මේ විමර්ශන බුද්ධියට වැටෙනවා මොකද ඒක වශී කරන්න කියනවා ඒක තමයි විහිං අර කිරි දෝල ගොම දානවා වගේ වැඩක් කිරි වාදිනේට මුත්‍ර කඳුරක් හරි ගොම හරි කඳුරක් වටනොත් ඉවරයි කිරි ටික අයින් කරලා බැද්දකට කරලා ඉතුරු වැඩ කරන්න ඕනේ. ඒ වගේ ඒක වශී කරගත්තේ නැත්නම් තමා විහිින්ම ඒ தත්ත්වයට නොගැලපෙන වැඩ කරනවා. ඊට පස්සේ ගුරුවරයෙකුට මේක තේරගන්නත් බෑ. හානියක් වෙන්නේ ස්ථිරව. නමුත් මානසිකව වැටෙනවා. වැටෙන්නේ නැතුව ඌව කාටත් වෙන දේවල් නෝ නැවත කරන්න ඕනේ කියලා ගියොත් අර කෙරුවටත් වැඩිය අමාරු වෙනවා ආය ලබා ගන්න. නමුත් ලබන්න පුළුවන්. ඒක නිසා මේ තාවකසයිඩ් මේ ආවට පස්සේ අපි හිටිය සද්දානන්ද කියලා හම්බුනේ මෛත්‍රික උපසම්පදාවේ. ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා මේ අවසරයි ස්වාමීන් වහන්සේ ඇයි මේ සමත භාවනා කරනකොට දුක් ප්‍රතිපදා කියන්නේ ඇයි විපස්සනා භාවනාවට දුක් ප්‍රතිපදා කියන්නේ ඊට පස්සේ මම පොතේ නම් එහෙම තමයි සඳහන් කරන්නේ ඒනකොට සමත භාවනා දුක් ප්‍රතිපදා තමයි ඉතින් ඒකෙන් කියන යම් විදියකට ධ්‍යානයක් ලැබලා ධ්‍යානයෙන් පිරිහුණොත් ආයනවත ගන්න කියන්නේ වික්කසාර කරපු ගෑණි ළඟට ගිහලා වැඳලා ආයෙ කතාවද වදින්න හදනවා වගේ තමයි පළවෙනි හැරේ ගිහිල්ලා වදින එක ප්‍රශ්නයක් නැහැ ඉතින් අදින් ගෙවල් දොර බලන්න ගිය වෙලාවේදී ඉතින් හරි වැඳින්න ඕනේ නැහැ ගෑන්නේ වදින්න පුළුවන් තරක් දෙලා දැන් එම නෙවෙයි. හරි රවුතු මේ දරුවෝ ටිකක් ප්‍රශ්නයක් තියෙනවා ඒක නේ අපි ඕක ඕක ඕක වගේ තමයි අපි ඉමු කියලා කියන වගේ වෙනවා. නැත්නම් අර දීපු මිනිස්සු අත දැනගෙන බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් කියලාද ඌ හොඳට බීලා බස් එකේ ගාන. ඒ දවසට තිබුණා වමනේ ගියාම ඌට දුකයි ඇල්කොහොල් කෙලියට ඇවිල්ලා. කටට අරගෙන ආයෙ ගිලිනවා. අමාරුනේ ඒ කියන්නේ ඒක වෙන ගොඩක් බීලා. ටික ටික බිවනම් ඒක වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙනවා. ඒක නිසා ආයතෝ කියනවා එහෙම වුණොත් සමත භාවනා විපස්සනාට වැඩිය දුෂ්කරයි කියලා. ඇත්තටම ඒක තමයි උත්තරේ. ඒ සද්දානන්දායසතු හොඳට සමාප්ති කරගෙන ගියා. ඊළඟ පාට නිකන් මගල ගන්න වගේ ගියා. මොන්න තාලකින්වත් ඉතින් කිසිම නැවුම්ගතියක් නැහැ. ආයෙ ආයෙ ආසාවෙන් අර පරිශ්‍රණය කරා. ඒ හිතේ ආකල්පය තේ නම් අභෞවේ වෙලා නැහැ. අපිට හානියක් වෙන්නේ නැවත නැවත කරන්න ඕන නිසා මොනවා හරි ඔය වගේ හදිස්සි මොනවා එකක් වෙලා දුවගෙන එනවා සමහරලා. මෙහෙම වුණා කියලා මම කියනවා ආයෙත් ඒ පාරෙම ගිහලා ඒක වුණොත් මට උත්තර දෙන්න පුළුවන්. එහෙම නොවුනා නම් ඔය එක සැරයක් වෙන දේවල් අපේ ඉස්තරම නඩු කියන දේවල් නෙවෙයි. නැවත නැවත වෙනවනම් අබුද්ධිය. එහෙම නැත්තම් මේ ආගෙන මොකක් හරි. ඒවට ඉස්සර අපි කාලේ ගන්න අරකයි. ඒ වගේ අනන්ත අහඹු සිද්ධ වෙනවා. විපස්සනා විදිනව ගණන් ගන්නව නෑ. මොකද හේතුව කියලාමනේ යන්නේ. උපක්ලේශ කියලා જાතියක් තියෙනවා. ඔක කෑවොත් තමයි ඉන්නකොටම අභියෝග කරන්නේ. උපක්ලේශ වාදී. ඒකයි විපස්සනා විදිහ කැමති නැද්ද? මොකද තමන්ගේම ගුණය තමන් අභියෝග කරන්නේ. ලබාගත්ත හැමදේම දිනූරට හැරපියා යන රජ කුසේ. අමාරු යුද්ධ කළ දිනල දාලා යනවා. ඉත්තකන්නේ උනේ මරාගෙන මැරෙන යුද්ධේ. දිනුවට පස්සේ දාලා. ඉතින් ඒකට මිනිසුන් වෙන්නේ මහා මොනම තාලකින්වත් කොටු කරගන්න බැරි මානසිකත්වයක්. අර දැන් අන්තියක් නැතුණාට වැඩිලා කොච්චර අමාරු වෙද ගන්න ඉතින්. ආය අමාරුවෙන් ගත් එක අඩටුනහම කොච්චර දුකද මේක. තරහ ගන්න බැරි. ඉතින් මේක මේ දේවල් වලට බැනගෙන අහල බලන විදිහට බැනගෙන මම භාවනා කරන උඹලා භාවනා කරන්නේ ඕ උඹලාපන් මම කරනවා කියලා කිල්ලවල අනිගන පොකක් පත විමෙච්චා. ආයර ගොඩ ගන්නේ ඒකේට ගත කියලා. ඕ ඒකනේ නිදින්න බැරි. ඕ කොරලා ඕ කොරලා ඒක නයිසකද. දැන් මොකක්වත් කියන්නේ ඒක කහටක් කියන්නේ ලැබුණත් නොලැබුණාසේ කරේවන ගියොත් අඳහර ගාට වැඩි ලොකු වෙනසක් තියෙනවා කරන කෙනෙක් නැහැ ලෝකෙ හැම කෙනාම ඔය අඳහරේ තියෙනවා ඒක හරි භයානක මායාවේ භයානකම කොක්කක් උතන තියෙනවා පන්නාමාන දිට්ටි කියන එක ඒක නැති කරගන්නවා කියන එක තමයි විපස්සනා දෙකන හොඳටම ලබලම නැති කරන්නත් ඕනේ දැන් අඩු කුලේ ඉපතිලා කුල වේදිකෙන් සටන් කරාට මොකෙක්ක් ගණන් ගන්නෑ බුදුහාමුදුරු ඒකනේ ඉස්සලම කුලේ ඉපදිලා කුලි බීඩ ඕනේ කියලා. එතකොට කවුරු කරද? ඒක හොඳටම සල්ලි හම්බ කරලා ඊට පස්සේ නිර්හංකාර වුණොත් ඒ නිර්හංකාරකම සත්‍ය හතයක්වත් නැති වෙන්නේ. තර ගැලන කළු කැත ගෑණිය ප්‍රති උත්තරයක් අයි කියලා කවුද ගණන් ගන්න කියලා අහගෙන සංස්කෘත ප්‍රෝග්‍රෑම්. කවුද ඒ ගන්නේ කවුරු ළඟට යන්නේ නැහැ. ඒ ප්‍රති උත්තර තමයි නිකන්. එනේ අන්තිම ස්වරූපය වෙලා පුළුවන් ප්‍රති උත්තරයක් ගන්න. එනිසා බුදුහාමුදුර හැම ගුණයක්ම වඩන්නේ. හැම ගුණයක්ම වඩලා ඒක මතින් ඒක ගණන් ගන්න තු යෑමෙන් තමයි අපි හැම ගුණයකටම අයිතිවාසිකම් බුදු ගුණයට පවා අයිතිවාසිකම් ලබනවා ලබන ලබන සෑම ගුණයකදීම නිර්හංකාරය. ඒක තමයි අරහේ தත්තරපත් වෙන හැම දෙයකම සුදුසු වෙන්නේ හැම දෙයක්ම පුළුවන් කිසි දෙයක් බැරි කෙනෙක් වගේ ඉන්නේ. අපි පුදුම මේ సౌందර්ය රසයක් හා පුදුමාකාර මනුෂ්‍යකමක් තියෙනවා. ඒකයි ඒ අර කියන්නේ අදිෂ්ඨාන කර හෝ නොකර නැවත අතෙන්ද යන්න මට පුළුවන්කම තියෙනවා ගියොත් මට බලන්න පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. නැවත නැවත එතෙන් යන්න. එතකොට මට වෙන අත්දැකීමක් කියන්නේ මේ භාවනා කරනකොට මොනවා හරි දෙයක් දැන් අපිට වෙනවනේ ආලෝකයක් පහළ වෙලා හරි මොනවා හරි දෙයක් වුණාම එක්කෝ මේ ඉතින් මේකේ උපක්ලේශයක් හරි කියන බොහෝ වරකට ඒ මොනවා දෙයක් වෙලා ඒක අපේ හිතේ තියෙන ආයේ මේ තත්ත්වය දකින්න ඕනේ බලන්න ඕනේ කියලා අවුරුදු 50ක් භාවනා කරලා පොළ භාවනා හරියන්නේ. මොකද එන සංනාවක් මෙතක් කරලා වෙලා තියෙන්නේ. ඒක ඕනේ ආයි මුලින් ඉඳලා පොඩි ළමෙක් වගේ අද තමයි භාවනා කරන්න පටන් ගත්තා කියන්නේ ආයි මුලින් ඉඳලා කිව්වොත් ඔන්න ගියයි. හරිද? දැන් මොනවාරි ආලෝකයක් විදියට බහල වුණා. අද මේක වෙයි කියලා බලාපොරොත්තු කියන දායකල් භාවනාව හරියන්නේ. ඒක මට හිත දෙනවා. ඔය ඒකම තමයි අපේ ලොකු සාංශ කියන්නේ භාවනා හරියට කරගුණා කාලගතන් කඩන්න එපා. මේ වෙනම ඉඳ ගන්න වෙලා හරි කියන විතර වෙනම දෙයක්. ඒක ඒ වෙන කතාවක්. සතත අභ්‍යාසය කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රයන්දා ඉන්ද්‍රිය ධර්ම තියුණු කරන්න සතතාවය. හරියට මේ වෙලාවේ වාඩි වෙන්න. වාඩි නොවෙන්න හේතුවක් තියෙනවනේ. ඒකත් නැති කරන්න උත්සාහ කරන්න. වෙලාවට වැඩි කරා. ඒකත් දැන් හරියට දවසේ පහුවෙන්න උඩ වැටලා වැඩියෙන් බාන කරන්න යන්නෙත් නැහැ. වැරදිච්ච දවසේ බාන නොකර ඉන්නෙත් නැහැ. ඒ වත කරගෙන යනකොට මේ හරි හරි දහන්න ගියා. අද වැරදුනා. කමන්නේ. මම ඒ ටික කරන යනකන බොහෝම ඉක්මනට අර වැරදිච්ච එක අමතක වෙලා පෙළ ගැහෙන්න පුළුවන්. තණ්හාව නෙවෙයි මම මේ වතක් කරන්නේ. නිති අභ්‍යාසයේ ඒක මම බැලුවා හැම ආගමකම අගය කරලා හැම ආගමකම අගය කරලා තියෙනවා ප්‍රතිබල ලැබුවත් නැතත් ඒ ඒ වැඩේ හැමදාම කරනවා. ඒ වෙලාවට දෙවියෝ බ්‍රහ්මයෝ පවා කදාවත් හොලන්නේ. ඒ මනුස්සයාගේ වැඩ පිළිවෙල කඩන්න මොකෙක්වත් යොදන්නේ නැහැ. මනුස්සයා අහිංසකව කරන්නේ කාටවත් හානි කරන්නේ නැති එයා කවුරු හරි කියනවා. ගත්ත ප්‍රතිපදාවක්. මොන්නම ක්‍රමයකින් හරි කඩුවා නම් මම කියන පැහැදිලිවම උන්දගේ ආත්ම ශක්තිය කැඩලා යනවා. පෞ ශක්තිය පිටිනවා. පෞෂත්වයක් වඩන්න ඕන ගන්න අදිස්ත්‍යම් පුළුවන් එකක් ගන්න බැරි දේවල් ගන්න එපා. ඒක කරන්න අවුරුදු 10ක් කරන්න 20ක් කරන්න 30ක් කරන්න. මොකක්වත් නැහැ. ඒක සිහි කරනකොට මේදී කරලා තියෙනවා. මේ වැඩේට මට බාධාවක් නොවේවා. මොනවා කරන්නේ මේක නිකන් රබර් රබරම ගෙනවද. දිගටම කරන්න මහා ලොකු දේවල් කරන්න. ඒක පුළුවන් ප්‍රමාණයක් කරගන්න නිත්‍යපත. ගෝගෝනම කෙනෙක්ගේ බනෝට වීරයන්ගේ ওই මැජික් කාර්යෙන් ගේ දක්ෂකම් ලැබලා තියෙන හැම කෙනෙක්ම කරලා තියෙන්නේ මොකාකට වැඩක් ඒ මාස දිගට කරලා තියෙනවා. ආයේ දේ කරුවට පස්සේ ඒ දේ කරන්න කරන එක බාධා වෙන්නේ නැහැ. මට මේකට බාධාවත් වෙන එක දුරු වේව මම මේක කල් මේ කරලා තියෙනවා කියලා අදිස්ථාන කරගොම මොකක්වත් නැහැ. ඒකෙන් අපිට රජකම හම්බ වෙන්නේ නමුත් පිටරස්සයක් ඇති වෙනවා. මගේ පිටකොන්ද මගේ තේමාව මගේ වැඩ පිළිවෙල කියන්නේ මේකයි. ගොබැස් දතාවුවට කැසට කිවිතට වෙනස් කරන්න ගියොත් වෙන්නේ පෞෂත්වයකට. එහෙම නැත්නම් තමගේ චිත්ත ශක්තිය ගන්නවා. එතන ලොකුතාවට කියනවා භාවනා කරනකන මේ වෙලාවමගේ භාවනා කාලෙත් වෙන් කරා. හරි කියනවා. ඒ වෙලාව වෙන වැඩක් කියදුනොත් අදුමානිකේ භාගයක් කරලා. බැන්නම් අදිස්ථාන කරන්න කියනවා මට මේ වැඩේ නොකර බෑ ඒක නිසා කරන්න මේක මගේ භාවනා වෙලාව. බුදුහාමුදුරුවෝ කියනවා උපෝසත් දවසේ හැම සංඝයාංශනම කඩුවන් අදිස්ථාන කරන්න කියලා. ඒක එහෙම ගත්තට පස්සේ ඒක බින්ද හතුරේකටවත් කරන්න බෑ. හතුර උත්සාහ කරනවා අපි කරන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි කුංචි දෙයක් නෙවෙයි හතරට ඔක් කරන්න දෙයක් නෑ අපි හැමදාම කරනවා ඔය වගේ අර කැඩිලා ගිහිල්ලා ඒකට යන තියෙන ආශාව වගේම මට්ටම් වල යනවා දිනචරියාව දිනචරියාව මම දන්නේ ඔය දුරුසාන්නේ තමයි හොයලා දැම්මේ ඔය යෝගාවචර දිනචරියාව කියන එක හරි කනගාටුලා හිටියා ඕකේ පහළිය දීලා තියෙන දුරුසාන්ට හොයලා ඒක නැති කරලා දැන් අපිට උගන්වන්නේ රාමනිර්බන්ධ සම්පතේ සිංහ දෙක අත් ලම්මුතු සිංහලකින් තියෙන්නේ උදේ නැගිටපු තැන ඉඳලා හඳයි ආයේ නිින්දට යනකම් කරන්න තියෙන වැඩ ටික කෙරෙන්නේ නැහැ ඒක වෙනම දෙයක්. උදේ කටපාඩම් කරන්න ඕනේ ඒ ඒ චාරිත්‍රය යන්නනේ. මොන්න මිනිහ කරේ වැඩේ කරනවා නම් ආයේ ඒක මේ දිව්‍යකටත් වෙනස් කරන්න බෑ කියන්නේ. කඩන්න බැරිද? ඒක මනස ඇති කරගත්තේ වර්ගන සිද්ධි වෙනවා කියන්නේ. ඉතින් ලොකු සංදි කියලා කියන්නේ මේ දිනකරියාව කතර දීලා තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක්ව ඒක කරන්නේ. ඒක උටහත් වෙනවා. මම රහත් වෙලා මේක කරන්නම් කිව්වොත් දෙකම නැහැ. මේක වෙන්නේ නැහැ කවදාකවත් රහත් වෙන්නේ නැහැ. ඒක තාති කරලා කියකි අර කිව්වා වගේ ආවක බලාපොරොත්තු වෙනවා නම් වෙන්නේ. අපිට කරන්න පුළුවන් ටික හරියට කරගෙන යනවා නම් ওই සාධනික වශයෙන් ওই මහා ලොකු සමීකරණයක් නෑ ඔකේ. කරන කරන කෙනා මුස්ලිම් මිනිස්සු දවසට පස් දෙනෙක් වන්දනා කරන්න ගියාම බලන්න ඒ නින්දා කරන්නේ හිතනවාද කියලා. ඒක කරන්නේ ඌ කරන දෙයනාසනේ අපිට උනත් හිතනවා නේද? කොච්චර කරකට උනේ. මේ ආඥාව උ කරනවා කියන්නේ. ආන්න මේක වරුදු කරනවා නම් ওই ප්‍රශ්නේ මම ගන්නවා. හොඳයි අපි අද සාකච්ඡාට ගොඩක් පෙළඹුණා. අ හිතනවා මෙතන සමාප්තයි කියලා මම හිතා විනාඩි 30කට වැඩි කාලයක් කරන් තියෙනවා. අපි ඥාතින් සීපත් කළා දේන දෙන්න කරන බින්දුමිනීමේ පරමාර්ථ සීපත් කර ගැනීමෙන් අපේ දේශනා කරන සතිවාරය સમાપ્ત කරන කිරම යෝජනා කරනවා.